අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 91 වෙනි භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසටයි සම්ප්‍රාප්ත වෙලා තියෙන ඒ කියන්නේ තුන්වෙනි ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් කමඨාන් සුද්ධ කිරීම කියන්න පුළුවන් අපි මෙතෙක් දැනුම් දීපු විදිහට ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු කාල වේලා ඊට ප්‍රශ්න ලැබෙන විදිහට සභාවෙන් මතුවෙන ප්‍රශ්න වලටත් අපි සාදර වෙමු. අපි ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට රජි මහත්තයාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. අවස්ථරයි පහම්දුරනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කළා. ගොරෝසුවට දැනෙන හුස්ම සියුම් වී දිග හුස්ම කෙටි වුණා. කෙටි හුස්මද නොදැනුණා. හුස්මට සිත එකඟ වුණා. හුස්ම වැඩියෙන් ස්පර්ශ වන දකුණු නාස්පුඩුවේ යටි තැනට සීත යොමු සිත යොමු කර ආශ්වාස ප්‍රශ්වාස ගොරෝසුව සියුම් වී සිත එකඟ වුණා. ආශ්වාසය ප්‍රශ්වාසය මුලැමැද වශයෙන් බැලුවා. ඒත් එකඟ වුණා. ආශ්වාස ඇතිවීම නැතිවීම වශයෙන් බලා සිටියා. ඇතිවීම නැතිවීම ගංගා රැල්ලක් මෙන් ඇති වී නැති වන බව පෙනෙනවා. මේ වන විට සැපය පස්සද්ධිය බහුලයි. වේදනාද ඇති වී නැති වන බව මෙනෙහි කළා. හැම සිතක්ම ඇතිවන නැතිවන බව දකිනවා. අජීවී සජීවී වශයෙන් කිසිවක් නැත. ඇත්තේ ඇතීමක් හා නැතිවීමක් බව දකිනවා. දැන් මා කුමක් කළ යුතුද? ඉදිරියට යාමට කියා දෙන්න ස්වාමීනි. අපි පසුගිය දවස් දෙකෙන් පටන් ගන්නකොට හරියට රණ්ඩු සරුවල් මේ මූල කර්මස්ථානය ගැන කමඨාන් සුද්ධ කරනට වාර්තාව ඉදිරිපත් කරන්න දන්නේ නැහැ කියන මගේ චෝදනාවත් ඒ වුණාට නැවත නැවතත් Tamange අවශ්‍යතාවයේ දනවන ලියුමුත් රාශියක් තිබුණා. අද පටන් ගන්න එකේ 100% හොඳ නැහැ. අපි නමුත් පටන් ගන්න තියෙන්නේ මූල කර්මස්ථාන පිළිබඳ කතාවෙන් ආශ්‍රව ප්‍රසවාස දෙකේ එකට දාලා මේක ඉතින් ලියුපු එක්කනාගේ පැත්තෙන් බලනකොට හරි ගිහිලා තියෙන්නේ නමුත් මම තාමත් ටිකක් චෝදනා කරනවා මේ ආශ්වාසය කොහොමද ප්‍රශ්වාසය කොහොමද කියලා ආශ්‍රව ප්‍රසවාස ගොරෝසට අහු වෙනවා ඉන්නෙන් කෙටි වෙනවා කිව්වට ඊට වැඩිය මේක තව ටිකක් මේ වගේ හරියන වෙලාවට ආශ්වාසය කොහොමද ප්‍රශ්වාසය කොහොමද කියලා මේකත් දෙකට බෙදුවොත් පරිච්ඡේද ඥානය තව වැඩි වෙනවා ආය දවසක මෙච්චර හරියන්නේ නැති දවසක කොතනින් පටන් ගන්නවද කියන එකට විශ්වාසයක් ඇති වෙනවා. ඒ නිසා මේ තොරතුරු වලත් මට කොච්චර දුන්නත් මදි වගේ කියන කතාවෙන් චෝදනා කරන්න පුළුවන්. ඒ කියන්නේ හොඳයි. නමුත් මේට වඩා හොඳ වෙන්න පුළුවන්. මේ ආස්වාසියේ මේ ප්‍රස්වාසි කියලා තවත් පරිච්ඡේද කරලා බලාගන්න. එතකොට ඔය තියෙන පසු කාලයට පහු මතුවෙන ප්‍රීතිපස්සද්දී ඔටදී තීක්ෂණ වෙනවා. ඔටදී උද්දීපනේ වෙලා එනවා. ඉතින් ඒ නිසා මේ විදිහට නැවත නැවතත් මේ ඇති කරගත්ත ක්‍රම සහ විදි මේකට උදව් කරගත්ත අඩුම කැඩුම නැවතත් යොදවමින් මේක ඉඳ ගන්න ඉඳ ගන්න වාරේ ඇති වෙන්න උත්සාහ කරන්න මං කියන පතනව නෙවෙයි නෑ කියලා කනගාටු වෙන එක නෙවෙයි ඒ දෙයට අනුග්‍රහ කරන්න එතකොට ඉඳගෙන නොබෝ වේලාවකින් මෙච්චර වෙලා යන්න ඉස්සෙල්ලා Tamanට දැනගන්න පුළුවන් වෙයි පට්ටලේ ආශස් ප්‍රසවාස පිළිබඳව සුවදකම, හාද ගතිය, ඇඳුරුම් ගතිය එන්න පටන් ගන්නවා. එතකොට Tamanට ඒකෙන් ඇති වෙන විශ්වාසය චිත්ත ශක්තිය නිසා සක්මනේදිත් මේට කිට්ටු මට්ටමකට මෙච්චරම යන්නේ කිට්ටු මට්ටමකට සක්මන් කිරීම විනෝදාංශයක් නැත්නම් අනායාසයෙන් සිදුවෙන වැඩක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම පුළුවන් තරම් ඉක්මනට පස්සම්බණය කරලා සංසිඳවගෙන ඒ කියන්නේ කය, හිත, අරමුණ කියන තුනම සංසිඳුවගෙන බොහෝ වේලක් ගත කිරීම තමයි අපි කාය චිත්ත විවේකයේ කාය චිත්ත සෞඛ්‍ය සම්පන්න භාවය කියලා කියන්නේ. ඊ ගාවට මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නේ ආයෙත් හිත අවශ්‍යදන. මෙතෙන් යන්නේකත් ලොකු දෙයක් ගිහිලා එහෙම හැතපෙන්න අරින්න. සංසිඳෙන්න අරින්න. පස්සම්බනේ වෙන්න අරින්න. තැම්පත් වෙන්න අරින්න. එතකොට කුලප්පුව තිබිලා බෑ. ඊගාවට මොකද්ද කරන්න කියන තක්කු මුක්කු තිබිලා බෑ. දැන් මේකේ පදම් වෙන්න අරින්න ඕනේ. මේකේ අපි කියන ওই වල්දිල් මාළුවක් එහෙම උයපුවාම උයපු වෙලාවෙම කන්නේ ඒක රෑ උයලා උදේ වෙනකොට හීල් වුණාට පස්සේ තමයි රසෙ කිරි උණු කර දොවාගත්ත ගමන් මොහොන් දාන්නේ කිරි දොවාගත්ත ගමන් මොහොන් දැම්මට මිදෙන්නේ කිරි සීතල වුණාට පස්සේ මොහොන් දාන්නේ. මොහොන් දාලා හෙල්ලෙන්නේ නැතුව තියන්න ඕනේ. මිදෙන්න. අන්න ඒ වගේ මේ ඇතිවෙච්ච සතිය සමාධිය හොඳට තහවුරු වෙන්න එහෙම නැත්නම් අවක් හොඳට අවක්ෂේප වෙන්න මේක නිතර නිතර මෙතෙන්ට යන්න හැකියක්මනින් මෙතෙන්ට යන්න ගිහිල්ලා වැඩි වේලාවක් මේකට යන්න ඕනේ මේක Tamange හිතේ ප්‍රകൃතිය බවට පත් වෙනකම් ඇවිසිච්ච ගතිය විකෘතියක් මේ තැම්පත් වෙච්ච ගතිය ප්‍රകൃතියක් කියන මට්ටමට යනකම් අඩු ගන්න පරියන්කේ වැඩි වේලාවක් මේ සංසිඳීමට යන්න ඒක නෙවෙයි නිවන කියන්නේ නමුත් මේ කලබල මනසට මේකත් එක නිවනක් මේක පුළුවන් තරම් බහුලීගත කරන්න කියන එක තමයි අවස්ථානුකූලව දෙන්න පුළුවන් උපදේශය. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මුලින් වම දකුණ ලෙස කරමි. එවිට මා ඇවිදින බව හොඳින් වැටහේ. දෙවනුව එය ඔසවනවා, තබනවා ලෙස මාරු කරමි. මේ බව මාහට හොඳින් වැටහෙන විට ඔසවනවා, හරවනවා, තබනවා ලෙස මාරු කරමි. ඔසවනවා, හරවනවා, තබනවා ලෙස සක්මන් කරන විට පාදයේ පොළොව ස්පර්ශ කරනුයේ කොටස් තුනකින් බව දැනේ. මුලින් විලුඹත්, දෙවනුව පතුලේ මැදත්, තුන්වෙනුව ඇඟිලිත් ලෙස ස්පර්ශ වන බව දැනේ. මේ කකුල් දෙකට ක්‍රමානුකූලව මාරුවේ. සිතට අන්න අරමුණද පැමිණේ. නමුත් සක්මන ක්‍රමවත්ව චක්‍රයක් ලෙස කළ හැකිය. එක් පාදයක ක්‍රියාව නැවතුන හොත් අනෙක් පාදයේ ක්‍රියාව කළ නොහැකි බවත් සක්මන නතර වන බවත් හැඟියයි. සංසාර චක්‍රයේද මෙසේයයි සිතේ. මා ඉදිරියට කුමක් කළ යුතුද නොවැටහි. මේ පිළිබඳ ඔබ වහන්සේ තේරුම් කර දෙනසේක්වා. ඔබ වහන්සේට තුන්රන්ගේ ආශිර්වාද ලැබේවා. මේක සරුවචනාංශයේ සතිය පිළිබඳව දෙන උපමාවක් රත චක්‍රයක් විදියට. රත චක්‍රයේ මැද තියෙන බොස් ගෙඩිය කරාදි තියෙන ඊට පස්සේ යට තියෙන නේමිය. නේමිය දිගේ තමයි කැරකෙන්නේ. ඉතින් එතකොට රත් චක්‍රයක අරගෙනකොට එක වෙලාවකට එක අරේක තමයි බර හිටින්නේ. ඒක ඊගාවාරයට බර දීලා එහාට තල්ලු වෙනවා. ඊගාවාරයේ බර ගන්න ඕමම රත් චක්‍රයක අරගෙනකොට නේමිය කරන්නේ එක අරේක ඉඳලා අනෙක් අරේ දක්වා බරේ ගෙනියනවා. ඊට පස්සේ ඊගාවාරයට බර ගන්නවා. ඊට පස්සේ ඊගාකට තල්ලු කරනවා. ඉතින් මේ විදියට යනකොට සතියේ නම ඒකාරෝ. එක වෙලාවට ඒ කාර්යයයි. රතේකට අර රාශියක් තියෙනවා. අපිට ස්පෝක් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් අරේට දැවි කියලත් කියනවා අරේ කියලත් කියනවා මෙන්න මේ අර රාශියකින් යුක්ත රතයේ එක වෙලාවට එක අරයකට බර ගන්නවා ඒක එහාට යනකොට අනිත් එක ඇවිල්ලා බර ගන්නවා ඒකටන්ට අනිත් එක ගන්නවා එතකොට නේමිය තමයි එක ආරයක ඉඳලා බර ගෙනියන්නේ අපේ මේ වැලමිටේ ඉඳලා මේ වලලු කරේ ඉඳලා නෑ මැණික් කටුවේ ඉඳලා ධනහිස ප්‍රදේශය තමයි අරේ වෙන්නේ මේ කකුලේ පාදම තමයි නේමිය වෙන්නේ බර දීලා ඒක හේම කරකිලා එහාට යනකොට ඊගාව කකුල ඇවිල්ලා බර ගන්නවා එතකොට එක දිගට රතේ යනකොට වම බර ගන්නකොට දකුණ කරාරිනවා. දකුණ බර ගන්නකොට වම කරාරිනවා. මේක චක්‍රානුකූලව යන්නේ. ඉතින් මේක පිළිබඳව හොඳට නිදර්ශනයක් පෙන්නපු උපාසක මහත්තයෙක් මට කිව්වා ස්වාමීන් වහන්සේ ඉස්සල්ලා විදිනකොට කොකෙක් ඇවිදිනා වගේ මේ කකුල දෙක පේනවා. පහු වෙනකොට හොඳට වැඩේ යනකොට ධනක් වතුර යට ඇවිදිනකොට වගේ මුළු කකුලම වතුර ගෑවෙනවා මුළු රවුමම තේරෙනවා. මේ පැත්තෙත් වතුර ඇතුලේ යනවා වගේ කකුල් දෙක තේරෙනවා. තව එක මම දන්න පාදකම්ම කෙනෙක් උපාසක මහත්යේදී කියලා කිව්වා බයිසිකල් එක පැඩල් එක වදිනවා වගේ කියලා. මේකෙන් තද කරනවා හැබැයි ඒ වුණාට මේ කකුලත් මේ අර පැඩල් එකෙන් ගලවන්නේ නැතුව තියානිනවා. මෙහෙම මෙහෙම පුෂ් බයිසිකල් එක පදිනවා වගේ චක්‍ර දෙකක් කරකවනවා. හොඳට බලන්න ඔලිම්පික් දුවන තරංකාරයෙක්ගේ හරි තරංකාරයෙක්ගේ කකුල් දෙක දිහා එතකොට පේනවා මේ එකකින් එකට බර අරගෙන මේ මාරු කරන මාරුව තමයි චක්‍රයක් විදියට පසුකාලීන මේ විද්‍යාව නැත්නම් මානවය දියුණු වෙනකොට හදාගත්තේ. ඉතින් ඒක නිසා සක්මනේදී අර ආස්වාස් ප්‍රසවාසගේ එක තැනක හිත තියාගෙන බැලිලක් නැහැ. හිත තියෙන තැනත් මාරු වෙනවා. අරවුන මාරු වුණාට සතිය කැඩෙන්නේ නැහැ කියන විශ්වාසය ආපුවාම ඒ යෝගාවචරයට වැඩක සතිය පාත්‍රණේ වැඩ ක්‍රියාවක සතිය පාත්‍රණේ ක්‍රියාවලියක සතිය පැවැත්වීම තේරුම් ගන්නවා. එක ක්‍රියාවක නෙවෙයි. වමේ තිබ්බ තැනත් මාරු වෙනවා, වේලාවත් මාරු වෙනවා, ස්ථානෙත් මාරු වෙනවා. වමෙන් දකුණට යනවා, දකුණෙන් වමට යනවා, වමෙන් දකුණට යනවා, දකුණෙන් වමට යනවා. කිසි බාධාවක් නැතුව අන්තිමට නිකන් පුෂ් බයිසිකල් එක බැලන්ස් එක සමබර භාවය හොයාගත්තා වගේ යන්න පටන් ගත්තට පස්සේ තේනවා අපි පරියන්කේ නම් එකතන සතිය පිහිටවන්නේ. ශක්මණේදී නම් සතිය වමෙන් දකුණට මාරු වෙනවා. ඒ නිසා මේ සතිය හරි සෙල්ලක්කාරයි. හරිම ක්‍රියාශීලී සතියක් තියෙන්නේ මේකෙන් තමයි අපට එදිනෙදා වැඩ කරනකොටත් වැඩ ගොඩක් එක්ක ඉන්නකොට මිනිස්සු ගොඩක් එක්ක ඉන්නකොට মালටි ටාස්කින් කරනකොට කොහොම හරි සතිය පවත්වන්න පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ. ඒ නිසා මේ සක්මණේ මේ වගේ එකලාසයක් ආපු කෙනාට ක්‍රම දෙකකට මේක අභිවෘද්ධිය සඳහා ගන්න පුළුවන්. ඇයි මේක සක්මනේ විතරක් වැටෙන්නේ මම යහට මෙහාට නාන්න යනකොට දංගෙට යනකොට බුදුගෙට යනකොට ඇයි වැටෙන්නේ නැත්තේ කියලා. ඇවිදින හැම වෙලාවකම කන්දක් නැග්ගත් වංගු පාරක ගියත් අඩු ගානේ වම දකුණ මට තේරෙනවා නම් මම අරසයි. මම ඉන්නේ සක්මනක වගේ. ඒ වගේම තමයි මේ පතුල් දෙකේ විලුම මේ කොට්ටේ ප්‍රදේශයේ තහ ඇඟිලි තුඩු වැටහීම සතිය ආවට පස්සේ යම් තාක් විස්තර සහිතව පේනවද ඒගේ එදිනදා වැඩ කරනකොට අතුල් සහ පතුල් දෙකේම මේ ස්පර්ශය අහුනොත් එතන එදිනදා වැඩවල සතිය පවත්තනා කියන්නේ අතට අහු වෙන ඕන දෙයක මේ අත නිකන් පහුරක් වාගේ අල්ලන්නේ මේකෙන්නේ අල්ලනකොට මේ අල්ලන දේ උණුසුම් ගතිය සිසිල් ගතිය සියුම් ගතිය ගුරුසු ගතිය රස්නීය ගතිය සීතල ගතිය වැටහෙන එකට හිත දැම්මොත් අපේ අතින් වීදුරු බිම් වැටලා කැඩෙන්නේ නැහැ. අපේ අතින් වැටිපලම් බිම් වැටලා කැඩෙන්නේ නැහැ. මොකද අල්ලනකොට තේරෙනවා තමයි. වටපිට වැඩ කරනකොට බැලුවොත් තමයි කැඩෙන්නේ. ආන්නේ වගේ වැඩක වැඩේ හැඩේ ගොනුව එන්න මේ පතුලෙන් ගත්ත අත්දැකීම අතුල් වලටත් ගත්තොත් අපේ ස්නායු පද්ධතියේ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. ඒකේ හැඟුම් දනවන්නේ මේ අපිච්චර්බේ විතරයි. ඇතුළට ගියවාගේ බොහොම කලාතුරකින් තමයි හැඟුම් දනවන්නේ. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන්නේ තචපංචකේ හැම තමයි කායනුපස්සනාවට මේ අරමුණු ගන්න කියලා නාසිකාග්‍රය පතුල් අතුල් ඇඟේ හැමතැනම යම් වෙලාවක ඒකේ සතිය පිහිටවීම පුළුල් ලෙස සතිය පිහිටවීම පුරුදුනා නම් ඒක නා සම්පූර්ණ සතිපට්ඨාන ආරසාව ලබනවා. ඒ නිසා මේ සක්මණෙන් මේ ඇති වෙච්ච ගතිය සක්මණේ තව දියුණු කරන්න එදින්දා එහෙම යනකොටත් මේක යම් ප්‍රමාණයකට තියාගන්න එදින්දා වැඩ කරනකොට අතුල්පතුල් දෙකටම ගන්න. නැත්නම් දෙකටම අවදි වෙන්න. දෙකටම සතිමත් වෙන්න. එතකොට තේරෙන පටන් ගන්නවා බුදුන් එක්ක ඉන්න වගේ දවසම. ධර්මයත් එක්ක ඉන්න වගේ දවසම තමගේ සීලය හොඳටම අරස වෙලා තියෙනවා. එතකොට කියනවා මගේ හිත හැමෙන් එළියට යන්නේ නැහැ. මගේ හිත හැම වෙලාවෙම අරසා වෙලා තියෙන්නේ මේ හැම ඇතුලේ. සතිය කියන සීමාව ඇතුලේ. ඉතින් එතකොට ලොකු කීකරුකමක් තියෙනවා. මේක කැඩුනොත් හිත පිට ගියොත් ඒක දන්නවනම් ප්‍රශ්නයක් නැහැ. එතකොට තමයි අපි කෙලෙස් වලට මායයට විවෘත වීමක් නිසා පුළුවන් තරම් අරස කරගන්න හිත දුවන ප්‍රදේශය මේ ඇඟ ඇතුලේ හැම සීමා කරගෙන උද්දම් පාදතල අදෝ කේස මත්තකා තචපරියන්තං කියලානේ බුදුහාමුදුරු කියන්නේ. පාතාලයෙන් උඩ කෙස්වලින් යට හැම පිටිකේ උකට ඇත්තාව මේ ප්‍රදේශයේ කොහෙ ඇවිද්දත් කමන්නේ. එතකොට සතිය කියලා හිතා ගන්න. එතකොට සතුටු වෙන්නේ. එයින් පිට යන්නේ නැති වෙන්න මේ හැම එකටම සාදර වෙන්න හොඳ මධ්‍යස්ථානයක් තමයි සක්මන. ඒ නිසා මේ සක්මන පිළිබඳව කාගරි අවදිය ඒ වගේම අත්දැකීම් බහුල වෙනවා නම් මට සහතික කරලා කියන්න පුළුවන්. මෙයාට භාවනා ගමනේ තුඟක් ඉදිරියට යන්න බලන්න වැටුණට නැවත නැගිටීම හොඳට තේරුම් ගන්නවා සතිය සක්මනේ පුරුදු කරපු කෙනා. පූජනීය ස්වාමින් වහන්සේ ආනාපාන කර්මස්ථානයේ වඩන විට හුස්ම සියුම් වී හෘද ස්පන්දනයේ වේගවත්ව දැනේ. කාය තුල බිඳීම් ස්වභාවය ප්‍රකට වේ. එම වෙනස් වීම ස්වභාවයේ දෙස බලා සිටන විට එම ස්වභාවයේද නැති වී සිත උඩු අතර නැගී ගොස් ආලෝකමත් ගතියක් සහිතව ටික වේලාවක වේලාවක් පැවතී නැති වෙයි. මේදී කායට මෙන්ම සිතටද පුදුමාකාර සුවයක් දැනේ. ගරුතර ස්වාමින් වහන්සේ මෙම ස්වභාවය නිතර නිතර දැනීම ආනාපාන සතිය නිවැරදිව වැඩිවීමක්ද යන්න පහදා දෙන්න. අපි අර වැඩමුළුවේ තුන්වෙනි දවසේ වෙනකොට 4 5 6 වෙනකොට ඕකෙදී නිතර ප්‍රසිද්ධ දෙයක් වෙනවා. බහුල දෙයක් වෙනවා. ඉතින් එතකොට අර ඊර්ෂ්‍යාව කියන ಗುಣධර්මයේ ಗುಣධර්මනේ නුගුණේ ලේස මාත්‍රේ තමයි Tamanටම භාවනාව හරියනකොට ඒක සැක කරන එක. මෙච්චර ඉක්මනට මෙහෙම වෙන්න පුළුවන්ද මේ ඔච්චර කල් බොහොම අමාරුවෙන් හදාගත්ත එක දැන් එක පාරටම ආනපානෙත් වැටේනවා කයටත් හිතේනවා පහසු දැනෙනවා සහැල්ලු දැනෙනවා කියලා අර Taman වෙත එන භාවනා අත්දැකීම පවා සැකමුසු බැල්මෙන් බලන්නේ මේ ඊර්ෂ්‍යා ගුණධර්මයේ අනුන්ගේ සැපට ඊර්ෂ්‍යා කරන එකේ ඇතුළත අනුසය ප්‍රදේශේ ඒ නිසා අපිට කියන්න බෑ අපි ඊර්ෂ්‍යා නැති කට්ටිය කියලා ඊර්ෂ්‍යා තියෙන එකේ ලේසේ ඉතින් ඒ නිසා Taman වෙත එන අත්දැකීමකට හිතන අප්පා මට කොහොමද ඔහොම දෙයක් වෙන්නේ මේ මේ පස්පව් කරන ගෙවල් දොරවල් ඉන්න එහෙම නැත්නම් අපි යම් යම් දුෂ්කරතා නැත්නම් අකටයුතුකම් සිද්ධ වෙන හිතකට කොහොමද මෙහෙම වෙන්නේ කියලා සැක උපදවන. නමුත් අර අනුන්ගේ හැපතට ඊර්ෂ්‍යා නොකරන ගතිය තියෙනවා නම් යථා භූත ඥානෙ එනදී එන හැටියෙන් බාර ගන්න විවෘත ගතිය තියෙනවා නම් Tamanට තේරෙන්න ඕනේ ශ්‍රද්ධාවත් සීලයත් සතියත් ඉදිරුණාට පස්සේ චිත්තක්ෂණය යන්නේ වැඩි වෙන්නේ. ඒක එකලස් වෙනකන් කොච්චර යාග යද්දත් කොච්චර ආශ කරත් කොච්චර දන් දුන්නත් කොච්චර අනිත් දේවල් කරත් පලාතක නැහැ. ඒ නිසා අපි ඉස්කෝලේ යන කාලේ මට මතකයි පෝස්ට් කාඩ් තුනක් හරියට හිටවලා ඒ තුනීම මැද ඇල්පිනිතකින් හීල් කරපුවාම පෝස්ට් කාඩ් තුනම එක සමපාත වෙච්චාම ඇල්පිනිත තුලින් ආලෝකය පේනවා එහා පැත්තේ නිටිපන්දම. එක පෝස්ට් කාඩ්යක් හරි එහෙම වුණොත් ආලෝකය පේන්නේ නැහැ. ආලෝකය ගමන් කරන ඍජුව බව පෙන්වන්න අපිට උගන්නන පරිශනාවක් තමයි ඒක. පෝස්ට් කාඩ් තුනකම ඇල්පිනිත හීල් තුනක් ගහලා එහා පැත්තේ ඉටිපන්දමක් දාලා තුන හරියට සම්පාත වෙච්චාම පේනවා. එක පෝස්ට් කාඩ්යක් හරි ඇද වෙච්ච ගමන් ආලෝක කදම්බේ පේන්නේ. ඒ වගේ මේ මූල ධර්ම ටික එකතු වුණාට පස්සේ ආලෝකයේ වේගයටත් වැඩි භාවනා දියුණුව. ඒක අදාහ ගන්න බැරි මේ අනුන්ට ඊර්ෂ්‍යා කරපු පරණ පාප කර්මවල ලේස. ඒ නිසා මේ 3 wheeler වල ගහලා තියෙනවා දියුණුවේ මොකද්ද මට එන්නේ ඒ වචනේ. දියුණුවේ රහස ඊර්ෂ්‍යාව නොව ධෛර්යයයි කිය. හැම කාම කරන්නේ කාටද පෙසංගහන එකනේ. කාගරි කකුලෙන් අඳින එකනේ. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම බලන්න බාහිර ධර්මයක් වශයෙන් උත් කවම කවදාකවත් කාගවත් දිනුවකට ඊර්ෂ්‍යා කරන්න එපා. දැන් ওই තියෙන තරග විභාග හැම එකක්ම ඊර්ෂ්‍යාව හරහා ආපු එකක්. අද තියෙන අධ්‍යාපන පද්ධතියම ඊර්ෂ්‍යාව හරහා ආපු එකක්. ඒ නිසා අධ්‍යාපන ආයතන වල විතර ඊර්ෂ්‍යාව කොහෙවත් නැහැ. විශ්වවිද්‍යාල වල පිරිවෙන් වල ගණ්ඩ දෙයක් නැහැ. පොඩ්ඩ අවුනොත් දියරෙද්දෙන් බෙල්ල කපනවා. බැච්ස්ටොප් කරනවා කියලා දැනගත්තොත් ඌට වෙනම යන්ත්‍රයක් දාන්න ඕනේ. මොකද එක්ක වහ දෙනවා. එතන විභාගය දාස උදේ පාන්දර නිදි වේත් පෙත්තක් දෙනවා. ඉවරයි. ඒ නිසා අපි විභාග කරලා දිනු වෙච්ච ඇත්ත නිසා අපි ළඟ ඊර්ෂ්‍යාව නැහැ කියන්න බෑ. මේක ඇත්තටම වෙන ඌනියම තමයි තමන්ගේ ප්‍රතිඵලය එනකොටත් අඩේ. එහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා ඒ දේවල් පිළිබඳව සැක හිතන ගතිය නිකන් ලාවට වගේ තේරුකාණේ ස්වාමීන් වහන්සේගේ පොතේ ලියලා තියෙනවා গুপ্ত කර්ණ යටතේදී භාවනා කරනකොට තමන් වෙත එන අරමුණු ප්‍රතිඵල දැකලා මම මේ විපස්සනා කරනකොට කොහොමද මට මේ සමත ධ්‍යාන එන්නේ කොහොමද මට මේ සමාධිය එන්නේ කොහොමද මට ආලෝක පහළ වෙන්නේ කොහොමද මට මේ සහැල්ලු එන්නේ වුණා මේ සමතකාරයේ බූතල්නේ අපිට එන්නේ කොහොමද කියලා සෑහෙන්න පිටිස තක්කු මුක්කු වෙනවා භාවනාව කියන එකට ওই සමත විපස්සනා කතා නැහැ. විශේෂයෙන්ම සතියට කොහොමඩක්වත් නැහැ. ඒ නිසා සතිපට්ඨාන කරන යනකොට ওই දෙකෙන් කොයි එකුණත් එන්න පුළුවන්. ඊර්ෂ්‍යා කරන්නේ නැති එකන එකටවත් අකුල් හෙලන්නේ හේතු ලැබුණොත් ඵලය ලැබෙනවා. තමන්ම හේතු සපේලා ඵලය ලැබෙනකොට ඒක ගැන සැක කරන ගතිය තමයි මේ වංචනික ධර්මයේ ඊර්ෂ්‍යාව සම්බන්ධ. ඒ නිසා සම්පූර්ණ බුදුන් ජීවිතේ පූජා කරලා වාඩි වෙන්න බුදුන් ශරීරයත් පූජා කරලා වාඩි වෙන්න නැත්නම් ත්‍රිවිධ රත්නයේට ඒකල වල තමයි සීලය ආවර්ජනය කරන්න සද්ධාව නිසානේ අපි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ වෙන මොකක්වත් වටපිට බලන්න බෑ සතිය ඉරිපත් කරගන්න වෙන්න ඕන දේ වෙනවා වෙන දෙයට අකුල් හෙලන්න එපා අකුල් හෙලීම ධම්මවිචේ සම්බොජ්ජංගය, තීක්ෂණ නුවණ, විචාර බුද්ධිය, මීමන්සාව කියලා වංචනික ධර්ම වලට වැඩ කරන්න දෙන්න එපා. භාවනාවේ රෝසේ ප්‍රතිඵල ලැබෙන එක මට අයිති දෙයක් නෙමෙයි. භාවනාව හොඳ නම් හැදෙයි. නැත්තම් නොලැබෙයි. කරන කටයුත්ත විතරයි මගේ වගකීමට වැටෙන්නේ කියලා මේ වගේ හරිය වෙලාවක් එනකොට ඒක දිහා මුදිතාවෙන් මේකට අපි තව වචනයක් පාවිච්චි කරනවා සමාදම් වෙනවයි කියලා එන ප්‍රතිඵල සමාදම් වෙනවයි කියලා කියන්නේ අනිත්‍ය සංඥාවට ඉඩ තියෙනවා. මෙහෙමම විය යුතුයි කියලා නිච්ච සංඥාවක් නැහැ. ඉතින් ඒක විශාල මානසික සම්මාදිටියට බලපාන යෝනිසුමනස්කාරට බලපාන දෙයක්. ඒක ජම්මින් එනවද භාවනාවෙන් එනවද කියලා කියන්න බෑ. නමුත් ඒ සඳහා විවෘත කරන්නයි අපි මේ අනුමාන සූත්‍රය ඉස්සරහින් තියාගත්තේ. ඒ නිසා භාවනා කටයුතු කරන ගමන් හේතු සම්පාදනය කරන ගමන් එන ඕන දෙයකට අතුරු ආන්තර කරන්නේ නැතුව අකුල් හෙලන්නේ නැතුව කෑදර වෙන්නෙත් නැතුව ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පූජනීය ස්වාමින් වහන්සේ ප්‍රශ්න කොටස් දෙකයි පළවෙනි කොටස නිවන් මඟ ගමන් කරන අප වැනි පැවිදි අය පැවිදි භාවයට පත් වූ අයට ශාසනයේ යම් වත් පිළිවෙත් ආදී පැවරී තිබේ. ඒ වත් පිළිවෙත් මෙන්ම ශාසනයට වරන් ඇතුළේ දායක අයට අපෙන් නිතිවිතු යම් යම් කාර්යයන් ඉටු කිරීම නිවන් මඟට බාධාවත්ද? දෙක නිවන් මඟ ගමන් කිරීමට ආත්මාර්ථකාමී විය යුතුද? ඒකාන්තයෙන්ම ආත්මාර්ථකාමී වෙන්න නැත්නම් වෙන්න බෑ. මං කියන්නේ be mindful and mind your own business. එච්චරයි. මේ Tamanට මේ හම්බ වෙච්ච වෙලාවේ Taman කළ යුතු කාරණා ටික කරනවා වෙනුවට මේ සමාජ සේවයයි අනම්මනම් කරන්න හදනවයි කියලා කියන්නේ සෙන් බුද්ධහග මේ උගන්වනවා ගංග පටුණං වේගයි ගංග පළල්නම් වේගයක් නැහැ. බොහෝ සමාජ සේවාවල් කරන්න කියලා පළල්ලු නම් වෙන්නේ මොකද්ද? ගමන් වේගය අඩු වෙනවා. ඒක නිසා අපි කලාතුරකින් මේ වගේ වැඩකට හිත දාන්නේ. ඒක දාපු වෙලාවේදී අමර විතක්ක, ජනපද විතක්ක, අනවඤ්ඤත්ති පරිසංයුත්ත විතක්ක, ලාභ සංඛාර පරිසංයුත්ත විතක්ක, පරාදුන්න පරානුද්දායතා පරිසංයුත්ත විතක්ක කියන දේවල් වසවසෙන් සලකලා පැත්තකට දාන්න. භාවනා නොකරන වෙලාවට නම් ඒව හොඳයි. ඥාති විතක්ක, අමර විතක්කදී හොඳ දේවල්නේ. භාවනා කරන වෙලාවට ඒක තමයි ප්‍රධානම බාධා. ඒ ටික අයින් කරන්න බැරි නම් භාවනා සමාධිය ආපු ගමන් ඉතින් ඥාතින් ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. ලාභ සත්කාර ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. බැනුන්නාහින්ද කල්පනා කරන්න පටන් ගන්නවා. ලෙඩ නොවි සිටීමට කල්පනා කරන්න පටන් ගන්නවා. දැන් මෙතන භාවනා කරමින් ඉඳද්දී ආණ්ඩුව පෙරලිලක් දන්නෙත් නැහැ. ඩොලර් එක ගණන් නැගලක් දන්නෙත් ඕන්න ජනපද විතක්ක කල්පනා කරනවා. ඉතින් මේවා කල්පනා කරන්න ගියාම අර භාවනාව එතරම් නැහැ හිටිනවා. ඒක අකුසල් නෙමෙයි gedara තොර ඉඳදී. මෙතෙන් ආවට පස්සේ ඒක නිසා සුද්දෙක් ලියලා තියෙනවා හොඳත් වඩා හොඳත් දෙක තියෙනකොට මිනිස්සුෙකුට වඩා හොඳට යන්න බැරි Tamange හොඳ ගති ටික නිසා කියලා. හොඳ වෙන්න හැදුවොත් වඩා හොඳට යන්නේ නැහැ. එසා Tamange හොඳ ගති සේරම පොල්ලක් වෙනවා, බාධාවක් වෙනවා, කරදරයක් වෙනවා වඩා හොඳට යන්න. ඉතින් කවුද කැමති Tamange හොඳ ගති පාවා දීලා වඩා හොඳට යන්න එවනම් මේ නෑයෝ මේ ජනපද විතක්ක මේ කියන පරානුද්යත අපටිසංගිත විතක්ක බබයි බේසමයි දෙකම අල්ලා විසිකිරුවා වගේ දැන් බබා තියන බේසමයි වතුරයි විසිකරන එකනේ කරන්නේ බබත් එක්කම විසිකොල දාන්න පුළුවන් කන්දෙන් පල්ලට කොණ්ඩුම් පෝ කිය කරන්න බෑ මං දන්න විදේශෙම මෑණිවරුන්ට බෑ හැබැයි ඔක්කොම බදාගෙන ඉන්නේ මෑනුවර් කරන මේ තට්ටේ ගාලා සිවුර පුරපු නිසා කොයි අම්මටත් බෑ. මන්ට අර එංගලන්තේ ගියාට පස්සේ ඒ නෝනා කියන කතා කරලා ස්වාමීන් වහන්සේ මොන අපිසු කතා කරනද ඔබ වහන්සේට තියෙන සංයෝජන 11 10යි අපිට 11ක් තියෙනවා කියනවා. මම මොකද්ද කොඹට වැඩිපුර තියෙන්නේ? එයි මේ දරුවන්ට තියෙන කැමැත්ත. ඒක පිරිමින්ට වැඩිය ගෑනුන්ට තියෙන අමතර සංයෝජනයක්. ඉතින් නිස්සාරණ වනේ මොනම දෙයකටවත් කිසිම හේතුවක් නිසා තල්ලුවක් දෙන්නෙම නැහැ. නිසා අපිට චෝදනා කරන අපි බුද්ධ ආගම නෙවෙයි. අපි පින්කම් කරන්නේ කටින පින්කම් කරන්නේ බෝධි පූජා තියන්නේ මොනම දෙයක්වත් නැහැ. ඕගොල්ලෝ ඒ උනට දන්නේ නිසන්ට විතර කවුරුවක්ව සලකන්නේ මොනම තැනකටවත් ලංකාවේ. හැම පැත්තෙම අපිට සලකනවා. මොකද අපි කාටවත් උදව් කරන්නේ නැහැ. මල ගෙදරකට යන්නේ නැහැ. පාන්සු කූලයක් නැහැ. තුන්වරු පිරිත් නැහැ. වරු පිරිත් නැහැ. කවදාකවත් නැහැ. ඒ කරන කට්ටිය ගෙවිලා ගෙවිලා රිට්ටයි හැන්දයි ඒකල බැනුනුත් අහනවා. ඒ මිනිසුන්ගෙන් පිරිත්තාල අපිට පූජා කරන්න තෑගි. අනේ ස්වාමීලා උත්කෘෂ්ඨ ප්‍රතිපත්තිය කරන්න කියලා අන්නේ දක්ෂකමයක් හොයාගන්න ලපා. මේ ලේසි පහසු කරන වැඩ කරලා තියේදී. මේක කළ හැකි කියලා මං කියන්නේ. මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා මං අයියට වන්දනා කරන්න ගිය වෙලාවේදී අයියට මං කතා කරලා කිව්වා. බඳින්න අදහසකුත් නැහැ, මුදල් පාවිච්චි කරන්න අදහසකුත් නැහැ කියලා. මට බැන්න පැය භාගයක් විතර. මේවා සම්පූර්ණ මති ideologies ඔක් කරන්න පුළුවන් දේවල්ද මේ ලෝකේ මම කියන්නේ ප්‍රශ්නයක් නෑ කරන්න බැරි කියලා මම මේකයි කරන්න යන්නේ අනේ අනේ සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්නේ කිව්වා ඉස්සල්ලා ඔළුව නරක් වෙලා තියෙන කියලා මේ කාලේ සල්ලි පාවිච්චි කරන්න තු ඉන්න පුළුවන් මේ කාලේ රැට නොකා ඉන්න පුළුවන් මේ කාලෙත් පැවිද්ද කරන්න පුළුවන් Brahmacharya රකින්න පුළුවන් කියන එක ඒ අයියට හිතන්නවත් බෑ මගේම අයියා මම ඒතර මීටර දැකලත් නැහැ මට නිකන් ආපු අදහසක් කියලා. නමුත් පුළුවන් බව පෙන්නපු එක ලොකු දෙයක් නේ. එහෙම දෙයක් තියෙනවා කියලා එහෙම ආදර්ශයක් තියෙනවා මේ පවතින පද්ධතියක් තියෙනවා ආයතනයක් තියෙනවා කියලා ඒක නිසා අරකින් තමයි කවුරුත් පටන් ගන්න. ආව කවුරුත් පටන් ගන්න පරානුද්යතාවයෙන් ඥාති විතර්කයෙන් ජනපද විතර්කයෙන් අරයට මට උදව් කරන කතා තමයි. මේ සේරම වර්තමාන මොහොතට ද්වේෂ කරන එකේ ලකුණක්. මුළු සංසාරේ පුරාවට අපි කරලා තියෙන වර්තමාන මොහොත ද්වේෂ කරන්න নানা ආකාර හේතු කරුණු හොයා ගන්න. එනිසා ඔය තේරෙටම කියන්න පුළුවන් පමාව වර්තමාන මොහොතට කියන ද්වේෂයේ බාහිර රෝග ලක්ෂණය තමයි මේ අරයාගේ මෙයාගේ යුතුයකම් ඉෂ්ට කරන එකයි සමාජ සාසන සේවාවල් කරන එකයි සිංහල බුද්ධ ආගම් වෙන එකයි මේ ඉන්න මේක පැත්තක දාලා ජීවත් වෙන්න පුළුවන් බවයි අපි මේ දවස් 10 15 ඉගෙන ගන්න නිස්සාරණවනේ හැමදාම කෙරෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් මේක අඩු ගානේ දරාගෙන කරගන්න බැරි නම් සාදු කියලා අනුමෝදන් වෙන්න ඉස්සරහට යනකොට මේවට සාදු කියන්න යන්නත් එපා මේ පින්කම් කටයුතු වලට කරන්න දෙයක් නැහැ පුරුද්දට කරන්න ඉස්සරහට පුළුවන් තරම් බලන්න තමන්ගේ වැඩක් බලා ගන්න සතිමත් වෙන්න be mindful mind your own business ගෞරවනීය ස්වාමින් වහන්සේ අප ඊතා ළඟින් ඇසුරු කරන කෙනෙකුගේ යම් වැරදි මතකයකට යොමු ඇතනම් එවන් අවස්ථාවල එහි ඇති අනර්ථ භාවය පෙන්වා දීම වරහණතුලි කරුණාවෙන් අප යන නිවන් මඟට බාධාවක්ද ගිහියෙකු පැවිදි පිළිවෙත් වලට බාධා සහිතව හැසිරේ නම් එවන් ගිහි අය ඇසුරෙන් ඈත් කිරීම වරදක්ද වරහණතුලි මේ අසන්නෝ භාවනා භානාවට පිටතින් නිසා සමාවන සේක්වා ඇත්තට පැවිදිවට භාවනා කරන්න බෑ පැවිද්ද මහානකම කරනවා නම් පැවිද්ද සිව්පසේට නම් සලකන්නේ ගිහින්ට බාධා කරතයි. අපි සිව්පසේට නෙවෙයි ප්‍රධාන තැන දෙන්නේ විවේකයට නම් හුදකලාවට නම් මොන භූතයටද පුළුවන් හුදකලාවට බාධා කරන්න. මොකටවත් බෑ. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා විවේක තුනක් තියෙනවා. කාය විවේකයෙන් නැති කරන්න පුළුවන් ඇඟ අහලා හොල්ල හොල්ලා ඉඳලා. හෙල්ලුවත් මොකද තමන් හෙල්ලෙන බව දැනගෙන ඉන්නවනම් චිත්ත විවිකේ කැඩෙන්නේ නැහැ. උපදී විවිකේ කැඩෙන්නේ නැහැ. ඒ නිසා කාට හරි හොරකම් කරන්න පුළුවන් වෙන්නේ රූපාකාරයේ බාහිර ඕලාරික දේක පුළුවන්. ඒක දෙන්න යාට. බුදුරජාණන්සේ දේශනා කරන මහණි යමක් උඹේ නොවේදේක දීලා දාපන්. යේසුස් වහන්සේ කියලා තියෙනවා තල්ලි අයිති ජෝර්ජ් ජජ්ජුරන්ට. ඕක ජෝර්ජ් ජජ්ජුරන් දීපන්. උඹ ඊගා කල ජීවිතේ තුර ජෝර්ජ් ජජ්ජුරන් මොන කරන්නේ? සල්ලි සාක්කුවේ දාගත්ත ජෝජජ්ජු ඕකට ඇඟිලි ගහන්නේ. බදු ඉල්ලන්නේ අනම්මනගේ ජෝජජ්ජුගේ ජෝජජ්ජු දීපා. බුදුජානන්සේ කිව්වා උඹට අයිති නැති යමත් මේක දීපා. ඔය ගිහියෝ අපිට පෙනී පුම්බන් දෙන්නේ සිව්පසෙටනේ. දීලා දාන්නේ කයිලු. ඉවරයි. ඒසර ගියන්නේ ඉන්ජෝ ඉන්ජෝ කියලා කතා කරන්නේ. කැමති නම් වරෙන් වැඩේ කරලා ඵලයක්. කවුද අපිට වෙන්නේ මොකක්ද? හොඳට කල්පනා කරලා බලන්න ඕගොල්ලෝ මොකකින් හරි සිව්පසෙට බැඳිලා සිව්පසෙට ගීගම රජුට ලොකුයි. අපි පුළුවන් තරම් බලන්න ඕනේ ප්‍රයෝජන සලකලා වස්තු පරිභෝග කරන ආර්ය විවහාරින් කරනට පස්සේ වස්තු දිබ්බ ගියා. එතකොට මොනවක්වත් කරන්න. ඒ නිසා එතෙන්ට යන්න තමයි අපිට බුදුහාමුදුරුව විනයක් ගන්නලා තියෙන්නේ. ඒ විනය දැනගත්තට පස්සේ පැවිදිකමත් සක්විති රජකමේ කිසි වෙනසක් නැහැ. මේ ශක්විති තනතුරක් අපිට බුදුහාමුදුරු දීලා තියෙන්නේ සම්පූර්ණ ස්වාධීනයි. ගියත් එක්ක අන්‍යෝන්‍ය සම්බන්ධය පවත්නවා. අපි ගියත් අංගෙන් සිව්පසේ අපේක්ෂා කරනවා අපි ආර්ථික ධර්මයෙන් අනුශාසනා කරනවා. එහෙම නැති වුණොත් තමයි අපිට යටහත් පහත් වෙන්න වෙන්නේ. ඒක නිසා මම නම් හිතන්නේ ගිහියෙකුට පුළුවන් වෙයි කියලා අපට කරදර කරන්න. හැබැයි මම අනුකම්පාවෙන් ඉල්ලා සිටිනවා ගිහියන්ට නම් කරදර කරන්න නම් එපා. යත්තන්ට ඇත්ති වෙන්න කරදර තියෙනවා. අපි දෙන්න ඕනේ නැහැ කරදර ගියන්. අපි පුළුවන් තරම් තියෙන අපි කරදරයක් නැතුව ජීවත් වෙන බව බලන්නයි පළවෙනි ප්‍රශ්නෙට කියන්න තියෙන්නේ අපි ඇසුරු කරන කිට්ටුවන්තෙක් නොමග යනවනම් ඒ පව්කම කරලා තියෙන්නේ ඒ කරපු එක නයි මායි දෙන්නම එකතු වෙලා. එයාගේ පවක් නෙවෙයි මේක දෙන්නගෙම පවක්. නැත්තම් අපිට එයා කිට්ටුවන්තෙක් වෙන්නෙත් නැහැ ඌ ඇහෙන්න යන්නෙත් නැහැ අපිට පේන්න යන්නෙත් නැහැ. ඇහෙන්නේ පෙනෙන්නේ එකතු වෙලා පව් කරපු නිසා. ඒක නිසා ඒක එයාගේ දෝෂයක් නෙවෙයි මගෙත් කොටසක් ඔගේ තියෙනවා ඒ නිසා එයාට අනුකම්පා කරන්න ඉස්සලා බලා ගන්න ඇයි මේ අහල පහල ඉන්න කෙනෙක් පව් කරන මෙනෙක් මගේ කියා ගන්න මේ මමවත් මට නැති කාලේ මමවත් මට නැති කියලා බුදුහාමුදුරුවෝ කිව්ලා තියේදී කුතෝ පුත්තා කුතෝ ධනං කියලා බුදුහාමුදුරුවා අත්තයි අත්නෝ නාතෝ අත්තයි අත්නෝ නත්ති කුතෝ පුතෝ පුතෝ උතෝ දනං ඒක නමගේ අයිතිවාසිකමක් කිට්ටුවන්තෙක් කියලා හිතන්නේ ඉතලා මම වෙමි කියන එක ගන්න එපා. එතනම වැරදිනේ. ඊට පස්සේ මටනේ එයා සම්බන්ධ වෙන්නේ. ඉතින් මෙවැනි පව් කරන කෙනෙක් හෝ පින් කරන කෙනෙක් මගේ කියා ගන්නවා නම් කිට්ටුවන්තයි කියලා කියා ගන්නවා නම් මේ මොකද්ද මේ බදාගෙන තියෙන්නේ? ඉතින් භාවනා කරන අපිට අනික් අයට බැරි වුණාට අඩු ගන්න සංකල්ප මට්ටම මේක හිතා ගන්න පුළුවන්. බුදුජානසේ දේශනා කළ තියෙන විදිහට ඒ ආනන්ද සිටු කතාවේ දීලා තියෙනවා පුතාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තායි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං මට දරුවෝ ඉන්නොයි මට භවෝග සම්පatti තියෙනවායි කියලා මෝඩය පෘ탁ජනෝ වෙහෙස ගන්නවා හිතට තමන්ට තමන්ටවත් නැති කල්ලි මහණෙනි මොන පුතුද මොන දරුවෝද කියලා බුදුහාමුදුරුවෝ ඉතින් බදාගත්ත ධර්මයට බහු තමයි. අතහැරපු ධර්මයට තරු දෙකක් සහිත කුරුල්ලෙක් තටුබර සහිතව අහස පියාසරණාසේ යන්න පුළුවන්. ඉතින් ඒක ඔක්කොටම කරන්න බෑ. පැවිද්දොට නම් ඒක දැනගත්තත් නොදැනගත්තත් දැන් එකට givisගෙන ඉවරයි. ඒක නිසා ඒ බැඳීම ඇති කරගන්නේ මම ඒ සංසාරේ දෙන්න එකට පව් කරපු නිසා එචා දැන්වත් අඩු ගන්න පව් නොකර ඉන්න මගේ මේ ආත්ම දෘෂ්ටිය මේ අහල පහල කෙනෙක්ගේ කරන පව් තියෙන මිනිස්සෙක් මමය මාගේය මගේ ආත්මය කියා ගන්නව නා ඒ මනුස්සයාට මේ රූපේ සහ රූප සංඥාව දැකලා කවදා පුළුවන් වෙයිද මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ. නේ තමම නේසෝ හමස්මි නෙමෙයිසෝ අත්තා කියන්නේ. නිසා මේ වගේදී පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. එයා කරන වැරද්දට කර්මේ සහ කර්මඵල යනුව කාට සම්දෙයි. ඒ හදන්න මට කිසිම අධිකාරී බලයක් කවුරක්වත් දීලා නැහැ. මා විසින් පටව ගන්න ලද්දක් ඇර. ඒක තමයි මනුස්ස ලෝකේ තියෙන අපහාස කටයුතු තුච්චම වැඩේ තමයි අනික් කෙනාට උපදෙස් දෙන්න මට යුතුයකමක් තියෙනවා කියලා Tamanට පටව ගැනීම. මේක තමයි හැම දේශපාලන න්‍යායකම මූල ධර්මයේ මේ අනුන්ට සුභ සිද්ධිය සදා දීමේ වගකීමක් මට තියෙන කියලා මම පටව ගන්නවා. මෙච්චර කැතකමක් මනුස්ස ජීවිතේම නැහැ. මනුස්ස මනසක ඇත්තෙම නැහැ. තමනුත් මෙච්චර අසරණ වෙලා ඉඳද්දි මේ අනුන්ගේ කොන්තරත් බාර ගන්න එක. කවුරු හරි ඉල්ලුවොත් ඔබතුමා හෝ ඔබතුමීට මේක උදව් කරන්න පුළුවන් කියලා උප්පරීමෙන් කරන්න. හැබැයි ඒ මනස නෑයික්ම වෙන්න ඕනේ නැහැ. මුස්ලිම් මිනිසෙක් වෙන්න පුළුවන්. සතෙක් සර්පෙක් වෙන්න පුළුවන්. නමුත් මේ මම හොයාගෙන ඉල කාට උදව් කරන්න තියෙනවා නම් ඒ අරගෙන උදව් නෙමෙයික මටම කරගන්නේ මගේ ආත්ම ස්නේහයට කරන උදව්වක් කියන එකයි බුදුරජාණන්සේගේ විග්‍රහය. උච්චින්ද සෙනෙහ මත්තනෝ උසුකංසාර දිකංව පානිනා වතුරට බහැලා නිලුවක් දණ්ඩෙන් කඩා හෙලන්නාසේ කුමුදක් දණ්ඩෙන් කඩා හෙලන්නාසේ ආත්ම සෙනෙහස නැති කරපං. ඒකට අනුන් කරන වැරදි නෙවෙයි තමන් කරන වැරදි වලිමුත් විසඳන්න විසඳෙන්න අහෝසි වෙන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් මේව හොඳ අනුමාන ඥාන අනුමිනි ඥාන පහල කරගන්න හොඳ අවස්ථාවල් සමාජ අවස්ථාවල්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මූල කර්මස්ථානයේ හැටියට කය සැහැල්ලුවෙන් තබාගෙන උදරේ පිම්බීම හැකිලි මෙනෙහි කළමි. පිම්බීමේදී යම් බරගතියක් අපහසු ගතියක් පෙරපීම ස්වභාවයක් දැනුනි. හැකිලිමේදී විශාල සැහැල්ලුවක් මහ බරක් නිදහස් වන ආකාරයක් දැනුනි. පිම්බීමේදී පිම්බීම ලෙසත් හැකිලීමේදී හැකිලීම ලෙසත් ක්‍රියාව සමග මෙනෙහි කළ හැක. නමුත් වාර 20කට 30කට වඩා එක දිගට එය කළ නොහැකි වේ. ඩෑස් පියාගෙන එම ක්‍රියාව දෙස බලා සිටීමේදී නොදැනීම සිත වෙනත් අරමුණකට යොමු වේ. බොහෝ සෙයින් සිදුවන්නේ නිින්ද යාමයි. එයද නිින්ද යාමක්ද කියා අවබෝධයක් නැත. නැවත තිගැස්සී ඇහැරි පිම්බීමට හැකිලීමට සිත යොමු කළද නැවත නැවතත් එම ක්‍රියාවම සිදුවේ. වරාණ ඇතුළේ නිින්ද යාම. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දිනේදීත් මේ සම්බන්ධ බොහෝ කරුණු කියා දුන් නමුත් මාහට තාමත් ඒ කෙලෙස් සිත මගහරවා ගැනීමට නොහැටෙහි. මා මීට පෙර භාවනා කළද කරද නොමැත. මේට කළ යුතු දේ පහදා දෙනෙමින් ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වක විල්ලා සිටිමි. ඔය මේ කල්ප කෝටි ගණක් අපේ හිතේ තිබෙන මේ මලකඩ හරි කියන්නේ මෝහ පටල කියලා. ඒ මෝහ පටල එක දවසින් දෙකකින් ගලවන්න බෑ. නමුත් අඩු ගානයකට හිතේ යෙදিলা, මානසිකාරයේ යෙදিলা මෙන්න මෙතනයි මං කළ යුත්තේ කියලා දැනුණා නම් ඒක හැබෑ වෙනසක්. ඒක උනාට පස්සේ ඉතින් කොහොමඩක්වත් ඕකේ කෙලවරට යනවමයි. ඉතින් මේ මේ ප්‍රශ්නේදී මම කැමති මේ ප්‍රශ්න දීපෙකන මට මං අහන හරස් ප්‍රශ්නට උත්තර දෙනවා නම් ඒක මම දන්නවා හොඳටම සභාවට තොරතුරු එකතු කරන දෙයක් වෙනවයි කියලා මේ නිින්ද ගියාට පස්සේ මේ හිත පිට ගියාට පස්සේ නැවත පිම්බීම හැකිලීමට පැමිණීම හිතල කරන එකක්ද ඉබේ සිදුවෙන එකක්ද කියලා මට දැනගන්න ඕන. නිින්ද ගියාට පස්සේ නැවත අරමුණට එනවයි කියලා තියෙනවනේ. ඒ එන එක මම කරලා හිතලා කරලා ගන්න එකද සචේතනිකව සවිඥානිකව ඕ ඉබේම අරමුණට එනවද කියන එක කියන්න පුළුවන් නම් උත්තරයක් තියෙනවා. එතන පැහැදිලි ඒක ප්‍රශ්න නාපු අනිකටත් ලොකු පූර්වාදර්ශයක් වෙන්න ඉඩ තියෙනවා. කැමැතිද මේ ප්‍රශ්න කරු සභාවට ඉදිරිපත් වෙන්න? ආසරයි ස්වාමීන් වහන්සේ ඒ නින්ද යන එක වගේ දැනිලා එකපාරට තිගැස්සিলা නැවත කර්මස්ථානෙටම යොමු වෙනවා. ඒක ඉබේ හිතලා කරන එකක් නෙමෙයි ඉබේම සිද්ධ වෙන එකක් වගේ තමයි දැනෙන්නේ. ඒක අම්මා දීපේකද තාත්තා දීපේකද ගුරුවරයෙක් දීපේකද කොහොමද මේ ඉබේම හොඳ දේ වෙන්නේ? හොඳ දේ හොඳයි නේද නරක ගේතන අපව අපව අරමුණට එන එක හොඳයිනේ. ඒ හොඳ දේ ඉබේ වෙන්න මොකක්ද ආසන්නම කාරණාව? ඒ අර අරමුණ තුලම හිතපු නිසා කියලා හිතෙන්නේ සයින්ස්. දැන් ඒ ක්‍රියාව දිහා බලාගෙනමනේ හිටියේ. නැවතර ඒ ක්‍රියාවෙන් හිත වෙන වෙන අතකට ගියත් ආපහු ඒක මතක් වෙලා එකපාරට එතෙන්ටම යනවා. මේ තමයි බයලජ්ජාව කියන එකේ ලේසි. මේ බයලජ්ජාව තියෙන කෙනාට හිත පිට යන්නේ නැහැ කියලා දෙයක් නැහැ හිත පිට යනවා. ගිහිලා යම් තැනක කොහොමද දන්නේ ඒක සිද්ධ වෙන්නේ මනසට තේිනවා මං පිටපොට ගිහිලා කියපු ගමන් ගපාට ගෙනල්ලා ආයෙත් අම්මා ගොඩකට බබා ඉන්නා වගේ හාව පැලැස්සට දූගෙන ගියා වගේ මුවා පැලැස්සට ගියා වගේ අරමුණට එනවා. බුදුරජාණන්සේ මේකට කියන්නේ සතුප්පාදේ කියලා. පිට ගියේ හිත පිට ගිය බව දැනගත්ත ගමන් ආපහු Taman ඉන්න තැනට එනවනම් මරණෙදීවත් වික්ෂිප්ත මනසකින් මැරුණත් ඊගාවාත්මෙදී ඔය ලකුණ සම්පූර්ණයෙන් Tamanට උදව් කරනවා කියලා තියෙනවා. ඉතින් දැන් මම ඇහුවොත් මෑණියන් ආංශගෙන් මේ ගතිය වැඩිකරනද නැත්නම් මේකට තව අපි උදව් දෙන්න අනුග්‍රහ කරන්න සප්පාය කරනු සලකන්න මොකද්ද කරන්න ඕනේ කියලා හිතෙන්නේ Tamange මනසට. හිත වෙනත් එකට යන යාර නිින්ද යන එකද කියන එකත් අවබෝධයක් නැහැ ස්වාමීන් වහන්සේ අර තිගැස්සීලා එකපාරට නැවත කර්මස්ථානට යොමු වෙන එක අර හිත වෙන අරමුණකට යන එක නවත්ත ගන්න නැතුව අර අරමුණේම වැඩි වෙලා ඉතින් ඒ වුණොත් මේ ආපහු වෙන එක බලන්නවත් හම්බ වෙන්නේ නැහැ මේක අර ආයරකට පොල්ලක් අදාන්නයි හදන්නේ මං කියන්නේ වඩ වඩා නිින්ද යේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඉතින් එතකොට න්යාපව වෙන එක බලන්න පුළුවන් වෙන්නේ තේරෙන්නේ නැද්ද? එච්චරයි ඒ නිසා කියන්න තියෙන මායයට තෝ නින්ද යන හැම වෙලාවකම තොට ලකුණක් ලැබෙනවා ආපහු අරමුණට එනකොට මට ලකුණු දෙකක් හම්බ වෙනවා වට්ටපන් මම වටෝන වටන හැම වෙලාවෙම මම බලනවා එන්නේ අරමුණටමද මායය හැම වෙලාවෙම පරාදයි සදාචාරවාදියා හිතන්නේ මේ කවද එයා හිතන්නේ නින්ද යන්නේක වැරදි කියලා නින්ද යන්නේක වළක්වන්න බුදුන්ටවත් බෑ හැබැයි නින්ද යන හැම වෙලාවෙම ලකුණු දෙකක් ගන්න පුළුවන් ආපහු අරමුණටයි එන්නේ කියනක ගිහිල්ලම අත්දකින්න එපා. ඔය හිතලා කියලා හරියන්නේ දැන් මේ වෙලාවේ හිතලා හරි අත්දැකීම හරි කියූප එකට මම ස්තුතිවන්ත වෙනවා. බලන්න මේක සනාතන නීතියක්. සනාතන නීතියක් එක කාලයකට ගියාට පස්සේ හිත සද්දවලට යනවා, වේදනාවට යනවා, හිතිවිලට යනවා, නින්දට යනවා. ගියාට පස්සේ කවුදෝ අපි දන්නේ ඒක කොහොමද වෙන්නේ කියලා මම පිටපොට දැනගත්ත ගමන් අරමුණට එනවා. මේක බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන්නේ සචේ uppajjati කෝදං රතං භන්තං වධාරේ තමහං සාරතින් භූමි රශ්මි ගාහෝ ඊතරෝ යන තමන්ගේ රතේ පාරෙන් පිටපයින්ට හදනකොට බ්‍රහන්ත රතයක් පාරෙන් පිටපයින්ට දෙන්න තුන නතර කරගන්න මිනිහට මං කියනවා රතාචාර්ය කියලා ඒ වෙලාවේදී කලගෝල වෙලා අනේ අපේ කියලා දඟලන ගත්තොත් රතේ පෙරුණොත් පල්ලෙහාට ඒක නිකන් තෝරලනු අල්ලන්න දන්න බුබ්බඩේක් විතරයි. ඌට තේරෙන්නේ නැහැ බ්‍රාහන්ත රතයක් නතර කරගන්න හැටි. ඒ වගේ තමයි දැන් බ්‍රාහන්ත රතේ කියලා කියන සතිය ගන්න පිට ගිහිල්ලා. දැනගත්ත ගමන් මොකක්වත් එපා ආපහු ගෙනල්ලා පාරේ තියාගන්න පුළුවන් අපේ මූල කර්මස්ථානේ. ඉතින් බුදුහාමුදුර අපෙන් ඔච්චර අපේක්ෂා කරන්නේ. ඒක සිද්ධ වෙනව නම් බලන්න අපි ඉතිසලා භාවනා කරපේ කොච්චරක් අපි අරසා ගන්නවද කියලා. নিක්කමට හරි මෑණියෝ අමාරුයි දාන්නයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ ඉබේම හිත පිට පිට ගියේ හිත ඉබේම අරමුණට එනවා කියලා ඩිංගිත්තක සතුටක් ඇති වෙලා තියෙනවා. නෑනේ. ඒකයි අසත්පුරුෂකම කියන්නේ. ඒකයි අසත් ධර්මය කියන්නේ බලන්න මෙච්චර ලස්සන පිට යන හිත ආපහු ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලාට අපි කවදාවත් ඒකට සාදු කියන්න දන්නේ නැහැ. ඒකට සාදු කියන්න දැනගත්ත දවසේ Brahmacharya ඉවරයිනේ. සද්දෙට හිත ඵලයන් වේදනාවට හිත ඵලයන් මේ හිතවිල්ලට හිත ඵලයන් නින්දට ඵලයන් අවෝයා එනවනම් ස්වභාවයෙන් එනවනම් කවදා හරි හිතනද මෙන්න මේකට සාදු කියන්න ඉගෙන ගත්ත දවසේ මේක සමාදම් වෙන්න ගිය දවසේ අපි අම්මා අප්පා දීපු නැති දායාදයක් උරුමකාරයක් වෙනවනේ ගුරුවරයෙක් දීපු නැති දායදයක් කර්මකාරයක් නැති බුදුහාමුදුරෝ කියනවා සත්පුරුෂයා කරන්නේ දුද්දදන් දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති. බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ ලේසියෙන් දෙන්න පුළුවන් එකක් නෙවෙයි. දුද්දදා. බුදුහාමුදුර අපිට කරලා තියෙන සේවයේ දුක්කරං. මේ ඈත පෙනිච්ච තිති මිනිස්සේ කවුරු 2600කට ඉස්සරහිට මිනිස්සේ. ඉන්දියාවේ උපන්න මිනිස්සේ. අපි ඊට පස්සේ 2006 ඉඳලා ඉපස්සේ නිකම්ම නිකන් නරපන්නු. අපි උත්සාහ කරපු නිසා නිවැරදි ආයෝජනයක් කරපු නිසා අපට පේනවා හිත පිට යන එක නම් වළක්වන්න බෑ. පිට ගියාට පස්සේ ආරක්ෂක භූමිය දන්නවා. එයා වහාම ගෙදර එනවනම්. මේකටනේ බුදුන් කියන්නේ. මේකනේ ධර්මයේ කියන්නේ. මේකට ධර්මාරක්ෂාව කියන්නේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි. නමුත් මෑණියන්ට මම බැන්නොත් මේ මෝඩිට මේක තේරෙන්නේ නැහැ කියලා පිළිගන්නවනේ. සතුටු වෙන්නේ නැහැ නේ. දැන් මේ සාකච්ඡා කරාට පස්සේ සතුරු වෙන කොනක් එනවනේ. මෙච්චරමයි Brahmacharya. මෙච්චරමයි Brahmacharya ආපහු එන ගමන බලන්න ප්‍රස්වාසය පිට වෙන තැන බලන්න ඕනේ කේන්තියක් යන හැටි බලන්න ඕනේ ආසාවක් ඉවර වෙලා යන පැත්ත බලන්න ඕනේ පෙරහරක් යන්නලා පස්සපැත්ත බලන්න ඔක්කොම එකයි. ඒක කියන්නේ විමුක්ති රසය කියලා. ඕනේ දෙයක් ඉඳලා ගෙවෙන තැන ඒක සතුට දෙයක් වුණත් කනගාටුවක් වුණත් හිත පිට ගියත් මොනවා වුණත් ගෙවෙන තැන තියෙන විමුක්ති රසය විශේෂයෙන් තියෙන අත්තරද්දේ. අපි අත්තරදි සිත් වෙනවනේ ශිල්පද කැඩිලි කායික වාචික මානසික අඩුපාඩුකම්. ඒ වැඩේ ඉවර වුණාට පස්සේ මොකද වෙන්නේ බලන්න. එයා ආපහු ඇවිල්ලා නිවැරදි තැන හිට ගන්නවා. ඒ නැති ස්ථිරහණයක් වෙලා නැහැනේ. මේ කාගේ ධර්මයක් නිසාද බුදුහාමුදුරුව අපිට කියලා දෙන්න හදන නෛර්යානික සද්ධර්මයේ ඒ වගේ එක දැනගන්නකොටම ප්‍රතිඵල තියෙනවනේ. අකාලිකයිනේ. සාන්දෘෂ්ටිකයි නෙවෙයි ජීවිතේදිමනේ. ඒ වගේ මේවේ බලව කියලා ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන්. පෙන්වන්න පුළුවන් අමනියෙකුට පෙන්වන්න බෑ. ටිකක් භාවනා කරපු කෙනෙකුට පෙන්වන්න දෙයි. මේෙන් බලපන්. හිත පිට යනවා. මම ඒකට කනගාටු වෙන එක හරියි. ඔව් පිට ගියේ කාප වරමුණට එනකොට මට දෙගුණය සතුට වෙන්න පුළුවන් නම් මාරයට ලකුණු 33 හම්බ වෙනකොට මට 70 ගණක් හම්බෙලා. අනිත් එක පච්චත්තම් වේිතබ්බෝ විඤ්ඤෝහි ඕන ප්‍රඥාවන්තිකට පෙන්ලා දෙන්න පුළුවන් මමත් මේ සෝවාන් වෙච්ච මහා ජාතින් ආපු කෙනෙක් නෙවෙයි නිකම්ම නිකන් නරපණුවෙක් භාවනා කරනකොට මම දැනට අත්දකින්නවා පිට යන එකට මම කනගාටු වෙන්නේ නැහැ වැඩක් නැහැ කනගාටුලයි කියලා පිට ගියේක මේ ඉබේ එනවනේ මෙන්න මේ ටික බන්නට කියලා දෙන්න පුළුවන් දාපව ගිහිල්ල ඉවරලා කියයිද කියවෙයිද දත් නැමෙනෝ දත් නැමෙනෝ ඔව්වා කියන්න ගත්තොත් ඔදේ තරම් මිනිසුන්ට පච කියලා කියලා කියලා දිව්‍ය ලෝකේ යවණ්ඩයි 18 රියන් වෙන්නයි රැස් වී දෙන්නයි පච කියලා කියලා කියලා මේ වගේ දෙයකට දායකෙක් නමලා මෙතෙන්ට ගණ්ඩ ඔටුවෙක් ඉදිකටුවෙන් ඇදලා ගන්න පුළුවන්. ඔට්ටු වෙනවද කැමති වෙනවද? මේක කියලා දෙන්න කැමති වෙනවද? ඈ? දැන් තේරෙනවා කියලා හිතනවද? දැන් තේරෙනවා කියලා හිතනවද? බොරු එච්චර කොහෙද? ඈනිය මොඩ ඊට වැඩිය. හැබැයි මෙතන ගෙනාව එක සභාව මෙතෙන් අඬ ගහන වේකට මම ස්තුතිවන්ත වෙනවා. මං අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න මොකද මයි ළඟට එන එක නිකන් යම රජ්ජුරෝ ගාවට එනවා වගේ මං ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න ගියා. මොකාවත් කැමති නැහැ. ඒක කතා කරන්නේ මේ හින්නාංශ කෙනෙන්නේ. මං කෙල්ලෝ ටික හදලා ගන්නම් බය වෙන්න එපා. මට දෙන්න එක දවසේ බෑ මට සතිය වඩන්න සතිය හදන්න සති දෙකක්වත් මට ඕනේ. එක සතියෙන් හදන්න බෑ මොකද මම ඔක්කොම හිරිමල් පිපිච්චේ වුන් එතනින් ගියාම ලැජ්ජයි බයයි ඒ මොකක්වත් මට වැඩක් නැහැ මම ඌට වැඩි කෙල්ලොත් එක්ක හැදිච්ච කොල්ලෙක් ඒ නිසා මට ඕවා එකකවත් බය නැහැ මම ගන්නවා හැබැයි දවසෙන් දෙකෙන් බෑ ඒක නිසාම මෑණියෝ ඇවිල්ලා මට කිව්වේ දවස් 15ක රිට්‍රීට් එකක් ඉල්ලුවේ මේ allele තැම්බෙන කම්ම තම්බන්න බාගෙට තම්බලා ගන්න නැතුව බුසු බුසු ගාලා හයි ප්‍රෙෂර් කුකර් එකේ දාලා තම්බනවා වගේ තම්බන්නවා දැන් තැම්බිලා දැන් තුන්වෙනි දවසේ එනකොට මට සුව දෙනවා හරි. ඔට්ටුයි අපි යන ඊගා ප්‍රශ්න. හරිද? ගෞණීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී කායට සිත නොපිහිටවද ආස්වාස ප්‍රස්වාස හුස්ම හිත નિરાශයෙන්ම පවතී. නාසය තුලදීම හට ගැනීම, ගෙවී යාම, නැතිවී යාම හොඳින් පැහැදිලිය. සීතලද උණුසුමද පවතී. වරක චක්‍රයක් මෙන් නාසය තුල හුස්ම රැල්ල වේගෙන් ගැසිය. ගැසියයි. පසුව සියුම් වියයි. මේ සියල්ල වරක එකම නාස්තික පුඩුවක පවතී. දෙකීම එකවර හට ගන්නා බවත් නොනැහැඟේ. කෙටි වේලාවකින් හිත සංසුන් වේ. වරන් ඇතුලේ හුස්ම රැල්ල. ඉන්පසු යම් සියුම් ධාරාවක් වරන් ඇතුලේ වලාකුලක් තුම් රැල්ලක් වගේ ශරීරයෙන් ඉහළට එසවේ. ටික වේලාවක් පිටතට ගොස් පවතී. එවිට සෑහලුව දැනේ. නැවත එය කායට පැමිණේ. පිටවීමත් ඇතුළු වීමත් දැනේ. නිතර නිතර මේ කීප විටක් පවතී. කොතරම් සැහැල්ලුවත් මා මගේ ආනාපාන අරමුණ නොහැර එහි බැසගෙන සිටිමි. මේ අනිත්‍ය ස්වභාවයයි සිතයි. එවිට හුස්ම රැල්ල වඩාත් ප්‍රකට වේ. මේ නිවැරදි සිටිවිල්ලක්ද? එසේ සිටිය යුතුයද? මේක හරිනම් මේ නිවැරදි හිතවිල්ලක් මේක යුතු දෙයක් නම් වැඩි වේලාවක් ආනාපානෙ ඉන්න හේතු වෙනවා. වැඩි වේලාවක් සිටපතින්න හේතු වෙනවා. අයුතු නම් නොකට යුත්තක් නම් අරමුණ මූණිච්ච කරගන්න බෑ, තියාගෙන ඉන්න බෑ, සතිය පවත්වන්න බෑ. ඉතින් ඒක නිසා මේ ලියුම් කාර්ය හෝ කාර්යයෙන් මම අහන්න කැමති Tamanට තේන විදිහට දැන් ආනාපානෙත් එක්ක ඇසුර සමීප සම්බන්ධතාවය වැඩි වෙලාද සතියත් එක්ක ඇසුර සමීප සම්බන්ධතාවය වැඩි වෙලාද අඩු වෙලාද කියන එක මම දැනගන්න කැමතියි Tamanගේ විනිශ්චය අනුව. අප්සරේ ස්වාමීන් වහන්සේ මට ආනාපාන සතිය මේ S2 අරගෙන හිටියා භාවනාවෙන් පිට භාවනා කර්මස්ථානයේ ඉඳලා S ඇරිය S2 අරගෙන හෝ ඒ හුස්ම රැල්ල මට සිහිපත් කරන්න ටික වෙලාවකට පුළුවන්. ඒක භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා <clears throat> වැඩමුළුවට ආවට පස්සේ එකක්ද ඉස්සරින්දලම තිබුණාද? ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය පිළිබඳව ස්වාමීන් වහන්සේ නමක් යටතේ ටික කාලයක් ඒ පිළිබඳව අවබෝධය ලබා ගත්තා. ඒ කියන්නේ එnde ඉස්සෙල්ලත් දැනගෙන හිටියා මම ඉඳගෙන හිටියත් ඇවිදගෙන හිටියත් කටයුතු කරගෙන හිටියත් ආනාපානිය අසුර කරන්න පුළුවන් කියලා. <laughs> ඔව් ඒක තමයි අපේ ජීවිතයේ තියෙන ලොකුම නිදානේ. ලොකුම වටිනා දේ. ඉතින් අපි ඒක දන්නවා නම් ඒ කියන්නේ ඉරියව්වෙන් පරිබාහිරව ඉඳගෙන හිටියත් ඇවිද්දත් පුදියන් හිටියත් ආනාපානිය වැටෙනවා. ඒ වගේම දවසේ වෙලාවේ උදේ වුණත් දවල් වුණත් මත් දහනේ වුණත් රෑ වුණත් ආනපනේ පවත්වන්න පුළුවන් නිසයි සරුවචනන්සේ මානවයට මේක දීලා තියෙන්නේ. නමුත් මානවයා හිතනවා මේ ඉඳගෙන භාවනා මධ්‍යස්ථාන දාලා නිස්සන වනයේට මෙන්න ඕනේ ආනපනේ වඩන්න කියලා. එහෙම එකක් නැහැ. හැබැයි අපි ඒක කියන ඔව් ඔව් නිස්සන් වන්ට ආවොත් නම් හරියනවා කියලා නිකන් බොරු ප්‍රචාරයක් අපේ තියෙනවා. ඒක වැත්තක තිබිච්චාවයි. නමුත් ආනාපානයේ උප්පත්තියම ලැබෙන දැන් මරණ කම්ම තියෙන එක. ආනාපාන සතිය පිහිටවන්න ලයිසන් ගන්න ඕනේ නැහැ නේ කාගෙන්වත්. කාට වළක්වන්නත් බෑනේ. නමුත් මේකයි කලයුත්තේ කියලා දන්නේ නැති මරිකම අමනකම මෝඩකමනේ අපි ළඟ තියෙන්නේ. ඒක කවුරු හරි විශ්වසනීය හාමුදුර කෙනෙක් හරි කවුරු හරි කිව්වොත් ඒක ඔප්පු කරන්න ඒක ඔප්පු කරලා බලන්න මහා වෙලාවක් යන්නේ ඊට පස්සේ Tamange ජීවිතයේ තියෙන එකම සම්මා ආජීවය කියන්නේ ජීවන යහ ජීවනය කියලා කියන්නේ මේ ආනාපානේ අත්නෑර ඇස්බල්මින් යන්න දෙන්නේ නැතුව කිට්ටුවක ඉන්න තාක්කල් ආරක්ෂක භූමියේ ඉන්න තාක්කල් ගෝච රජ්‍යත්තේ ඉන්නේ එතකොට බලත හැකි අපට ඇත්තටම අපි එහෙම සැලකුවත් නැතත් ආනාපානේ මාවත ඇරන යන්නෙම නැහැ මගේ තියෙන කඩප්පුලිකම නිසා මෝඩකම නිසා තකතිරුකම නිසා මං හිතන ආනාපානේ ගිහිල්ලා කියලා නෑ නින්දෙදිත් අපිත් එක්ක අම්මා මරුණත් අපිත් එක්ක දුවදරුවා වනේ දාලා කෙටුවත් අපිත් එක්ක ගෙට කිටි ගත්තත් අපිත් එක්ක අපි මේ අනම්මනම් වලට සලකන නිසා ආනපානෙ මුසුප්පුව බලා ඉන්නවා. අනේ මේ මෝඩි. මෝඩි කියන්නේ ඉන්දියාවේ ජනාධිපතිට කියන්නේත් මෝඩි කියලා. මේ මෝඩයා. මේ මාව දාලා මේ අනම්මනම් හොයන්න යන්නේ මේ කමේ උඩාතු වලන්න කියලා පස්ස බිම යන ගන්නදේ. කවදා හරි ආනපානෙ ළඟට එනකන් ආනපානෙ කවදාකවත් අපිට බනින්නේ නැහැ. හැබැයි උපහාසයෙන් බලා ඉන්නවා කවදා මේ මෝඩිට මේ මෝඩයාට මේක තේරෙතිලා ඕක කරන්ඩ ඥානපෝනික ස්වාමීන් ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා බුද්ධ කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඕනේ කියලා හිතනවා. පොඩි දෙයක් නෙවෙයි. ඒක වෙන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඕනේ අබුද්ධෝත්පාද කාලේ කවදාකවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ එතකොට එකයි තියෙන්නේ කල්යාණ මිත්‍රතාවය සඳහා නිතරම ආනපනේ ඇසුර තියාගන්න. නිකන් කන්දක් නගිනමිනේ හැරමිටිය හෙල පහ වෙනකන් අතාරින්නේ වගේ ඒකට සලකන්න. එහෙම නැත්නම් මේ ආනපන සතිය කියලා මේකට කියන්නේ සලකන්න. මේ ලෝකේ සක්විති රජකම නම් ඒක දෙනවා. සෝවන් මාර්ග බලාදී පරමාර්ථ ධර්ම නම් ඒක දෙනවා. මතක ශක්තිය ඕන නම් ඒක දෙනවා. දිබ්බ චක්ක දිබ්බ දෝතෝ නම් ඒක දෙනවා. ඉල්ලු ඉල්ලු දෙයක් දෙනවා. ඉතින් ඒක නිසා දැන් ඉස්සර ආනපන තේරෙන්නේ නැති මෝඩි කාලේ වගේ නෙමෙයි. දැන් තේරෙන මෝඩියක් වශයෙන් කරන්න තියෙන මීට පස්සේ මොනව නැති වුණත් මම මේ හම්බ වෙච්ච දේ තව තව වර වරයක් විදියට සලකලා නිතරම බලබල ඉන්නවා කියලා ගියාට පස්සේ තේරෙන්නේ මේ හුස්ම රැල්ලක නිවන තියෙනවයි කියලා. මේ හුස්ම රැල්ල ඇතුලේ ධාතු හතරම තියෙනවයි කියලා. මේ හුස්ම රැල්ල ඇතුලේ සියලු අභිඥා තියෙනවයි කියලා. මේ හුස්ම රැල්ල ඇතුලේ සියලු ලෞකික සම්පatti තියෙනවයි කියලා කවුරුත් හිතන ඔක්කොම හිතන නිකන් හුලං කියලා. නිකන් හුලන් නෙවෙයි. මේක නිකන් හුලන් නෙවෙයි. බුදුහාමරණ බුදුකමල බදුන්නේ ඕකෙන්. පසේ බුදුරජාණන් වහන්සේට පසේ බුදුරජාණන් දුන්නේ ඕකෙන්. මහරහතන් වහන්සේලාට මහරහත්කම දුන්නේ ඕකෙන් රහතන් වහන්සේලාට රහත්කම ලැබුණේ ඕකෙන් ආර්යයන් වහන්සේලාට ආර්ය භාවය ලැබුණේ ඕකෙන් සියලු අභිඥා ලැබුණේ ඕකෙන් ඒ නිසා දැන් මොකද්ද කරන්න ඕනේ හුස්ම රැල්ලෙම හිත පිහිටවනවා ඈ හුස්ම රැල්ලෙම හිත පිහිටවනවා එච්චරයි ඒකට වෙන මොනවද ඕන කරන්න දැන් අවශ්‍ය මොකක්වත් ඕනේ මේවට කියන්නේ බර්ත් රයිට්ස් උපත්තියම අපිට ලැබිච්ච දෙයක් මිනිස්සුන්ට විතරයි හැබැයි ඔක්කොටම නෑ. උප්පත්තියම ලැබිච්ච දේ මේක බහා තියෙන හැම චිත්තක්ෂණයකම සාප වෙනවා. මේක බහා තබන හැම චිත්තක්ෂණයක අපාගාමී වෙනවා. මේක බහා තබන හැම චිත්තක්ෂණෙම අකුසල් සිද්ධ වෙනවා මේක දන්න කෙනාට. ඒ නිසා විලාම කුසල් ගැන හිතන්නේ නැහැ ඊට පස්සේ මොන කුසලයේ කෙරුවත් ආනාපාන සතියෙන් කරනවා කුසලයේ මහත්ඵල මහානිසංස වෙනවා. මම බස් එකේ යනකොට ආනාපාන සතිය මෙනෙහි කරනවා ස්වාමී. බෑ ඩ්‍රයිවර් ඔය වැඩේ කරන්න ගියොත් අට්ටුයි. නෑ මට ඉබේ එනවා. ඒ කියන්නේ වෙන සිතුවිල්ලක හිටියත් අර පොඩි මෑන්වංශ කිව්වා වගේ වෙන සිතුවිල්ල ආරාමේ භාවනා කරනකොට හෝ මම කාල වේලාව අරගන්නවා හැම දවසකම භාවනා කරන අවස්ථාවකදී මම පරයන්කට එන්නේ වෙන වෙන සිතුවිලි ඔස්සේ. ඒ ඇවිල්ලා මට එකපාරට හිත හදා ගන්න බෑ. ඒ නොයෙක් නොයෙක් අරමුණු අතර යනකොට ඉබේම ස්වාමීන් වහන්සේ මගේ ශරීරය ඇතුළෙන්ම හරියට පොළොව යටින් එළියට යමක් එනවා වගේ හරියට බෝලයක් වගේ ඇවිල්ලා කෙලින්ම මගේ හුස්ම රැල්ලෙම තද කරලා පිහිටනවා. ඒතනදිම මම නැවත මගේ ආනාපාන සති හුස්ම රැල්ලට හිත පිහිටනවා. ඒ වීර්ය කරන තාකල් උත්සාහ කරන තාකල් මේක ඉන්නේ නැහැ. ඒක කරවබන් නිකන් ඉන්නකොට මෙන්න එක පාට ආනාපානට ඇවිල්ලා. දැන් මේ මෑණියෝ කිව්ව ඔක්කොම බයෙන් ඉන්නේ මට කතා කරන්න කියලා. පණිපචනේ. දැන් අත පිට ඔප්පු වෙනනේ බොරු කියන්නේ කියලා. හරි දැන් දැන් දැන් ඒ කියන්නේ ඉතින් ඉතින් හරිනේ ඉතින් එක එක කියමනකින් ඔහොම බය නැති කරන්න පුළුවන් නම් කෙල්ලෝ ලක්ෂ ගණක් හදතයි. හරි ඩක් ගන්නකොට මේවා කරන්න පුළුවන් වෙන්නේ හැම බාම නැහැ හැම තැනම නැහැ ගමේ පොලිය නැහැ නියම තාත්තල. ඒ නිසා මම බොහොම සන්තෝෂ වෙනවා මොකද පහුගිය දවස් දෙකේ මම දැනගෙන හිටියා මෙතෙන්ට එනවයි කියලා හැම එකම. ඔත් ඊයේ පෙරේදයි මට ළඟ තිබුණා නම් කෙවිතත් තලනවා. ඒක එක්කත් කතා කරන්නේ එක එක්කත් කමටහන් සුද්ධ කරන්න අවශ්‍ය දේ කියන්නේ. හැබැයි මම දන්නවා පළවෙනි දවස් දෙකේ කොයි රිට්‍රීට් එකකට ගියත් ඔය වගේ. නිකම් පිට බාධාවකින් කතා කරන්න වගේ අඟහරු ලෝකෙන් ආවා වගේ තමයි. ඒ ටික දවසක් ගියාට පස්සේ ඒක ආවට පස්සේ අපි එකම ධර්ම පවුලේ ඔක්කොම හදා බෙදා ගන්න පුළුවන් තරමට ඒක නැතුව මේනින් ආංශ ඒ සමගිය නැතුව මොන තපසක්වත් නැහැ. සමග්ගාණන් තපෝසුකෝ එකිනෙකා විශ්වාසය ඇති කරන්න ඒක උදුරලා ගන්නවත් බෑ. ඒක උදුරලා ගන්න අපි ඇති කරන්න ඕනේ මේ ඔක්කොම නව නිග්‍රහ අපි ලබන්නේ විඳින්නේ මේ ධර්මයේ sannivedanaya කරගන්නේ ධර්ම සාකච්ඡාවනේ. ඉතින් ඒක නිසා දන්න කෙනා නැත්නම් ඒක පිළිබඳව අගේ දන්න කෙනා සාකච්ඡාවට පණ දෙන්න ඕනේ. එතකොට බැරි කට්ටියට හිත ඇවිල්ලා නිබේම අර ගඟට වැටිච්චාම ගඟ දිග ගහගෙන යනවා වගේ යනවා. සාමාන්‍යයෙන් වේලාවකට ආනාපාන සතිය කරනකොට මට රිදී පාටට ලොකු තාප්පයක් වගේ ඉස්සරහ ඇවිල්ලා නවතිනවා. ඒත් මම ඒ ගැන හිතන්නේ නෑ මම මගේ හුස්ම රැල්ලෙම වාසය කරන. ඒ කියන්නේ ඒක බෙනෙදිත් හුස්ම තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ මට ඒ ඒක හොඳට මට දැන් හුරු වෙලා තියෙනවා. ඒක බුරුම් භාෂාවෙන් කියන්නේ පාර තියෙනකන් ගමට ගිහිල්ලා නෑ. පාර කෙලවර ගම. ඒ කියන්නේ ආනාපානේ තේනකන් ඉන්නේ ප්‍රතිපදාව. එහෙම නැත්නම් මාර්ග සත්‍යය. ආනාපානේ සම්පූර්ණම ගෙවිලා අනිමිත්ත එහෙම නැත්නම් විඳීමක් නැති සංඥාවක් නැති සංස්කරණයක් නැති මේ ආනාපානේ මේ විදිහක් කියන බෙදීමක් නැත්තන්ට අනකම්ම ආනාපානේ ගෙනියනවා. එතකම්ම අපි ඉන්නේ මාර්ගයේ. ඒක ඉවර වෙච්ච දවසේ පාර ඉවර වෙච්ච දවසේ ගම. එතකන් හිතාගෙන තියෙන ආනාපානේ ඉන්නකම් මම ගෝචර භූමියේ ඉන්නේ මේක කවදාද ඉවර වෙන්නේ මම ආර්ය தත්ත්වයටපත් කරලා. ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න කෙලස් ගෙවෙන්නේ. ඇයි එහෙම මේ විශාල වශයෙන් තහඩුවක් වගේ රිදී තහඩුවක් වගේ එහෙම පේන්නේ? ඒක නෙමෙයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ. එහෙම පෙනෙද්දි තානාපාණයෙන් හැලෙන්නේ නැහැ කියන එක විතරයි කතා කරන්නේ. අපි කියන්න ඕන කරලා තියෙන්නේ මෙහෙම ඝන බහල තහඩුවක්. ඝන බහල බාධාවක් තිබුණත් මට ආනාපානයේ දුරස්ත බවක් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මම ආරස්සාවේ ඉන්නේ. මේ වගේ මම ඔක්කොම මනසින් ඇති කරගන්න ප්‍රක්ෂේපණ මෙවට අර්ථකථන දෙන්න ගිය ගමන් අපි ආනාපානයේ අනදර කරා වෙනවා. අපිට කියන්න තියෙන්නේ මේ බාධාව ආවත්, හුලඟක් වැදුනත්, සද්දයක් ආවත්, වේදනාවක් ආවත් හෙල්ලිලා මං ආනාපානෙටම යනවනේ. උතුරු කට්ට කොහේ කරකොල තිබ්බත් උතුරටනේ හැරෙන්නේ. පොල් ගෙඩියක් වතුර දාපුවම ලැබු පැත්ත කොහොමද උඩට එනවනේ. ආන්නේ වගේ ආනපානට එන්න තියෙනවා නම් එන එන එන ආරයක් එන ගැම්මක් එන නැම්මක් එන ප්‍රවණතාවයක් තියෙනවා නම් ඒකට උප්පරිම සලකන්න ඕනේ. ඒකට උප්පරිම අනුග්‍රහ කරන්න. ඒක උප්පරිම සප්පාය කරන සලසලා දෙනවා. ඇයි බාධා එන්නේ? ඇයි ඒ බාධා වේ ස්වරූපයෙන් එන්න කියන්නේ මාරය. ඒ පැත්තට යන්න දෙන්නවා. මෙච්චර බාධා තීජිත් මට ආනපන කරන්න පුළුවන් නේ කියන වචනේ ආපු ගමන් බුදු. නික්ලේශී. නිර්වණ අවසරයි ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරගෙන යාමේදී කකුල එසවීම තැබීම සිහියෙන් කරගෙන යන විට පාදවල හා ස්පර්ශවන ස්ථානයේ වේගයෙන් වෙනස් වන ආකාරය මනසට දැනේ. ඔසවන පාදයේ තබන විට වේගවත් ලෙස වෙනස් වන ආකාරය දකිමින් සක්මන් තවදුරටත් කරගෙන යාමේදී තද ඒකාග්‍රතාවයක් දැනේ. එවිට පාරයන්කයට යාමට සිත යොමු වේ. එවන් අවස්ථාවක සක්මන නතර කර පාරයන්කයට යාම සුදුසුද? තාම එහෙම මේ සක්මනේ යම් යම් ලකුණු දැක්කට පරියංගට යන්න එපා. Taman සාමාන්‍ය කියනවා නිකන් දල වශයෙන් ආධුනිකයා පැයක සක්මන පුරුදුකරනද පුරුදු කරලිවරලා සක්මනේ ඇති කරගත්ත ඒ සමාධිය හලහොල් හලහප්ප ගන්න නැතුව හැලෝල් මං වලටපත් කර නැතුව එහෙම ගිල පරියංගේ වාඩි වෙන්න පුළුවන් නම් ලොකු යාදීමක් වෙනවා. ගැම්ම අල්ලලා යමක් වෙනවා. පරියන්කේ දැන් ධක්මනේ මට ඇති දැන් යන්න ඕන කියලා හිතිලා ගියාම නරකමත් නෑ. ඒක එච්චර ලොකු වැරද්දක් නෙවෙයි. නමුත් සමාලාට මේ වැරදි තක්කීරුවක් වෙන්න තියෙනවා. ඒ නිසා සාමාන්‍ය ආධුනිකයට කරන්න තියෙන්නේ ඔය හැම වෙලාවෙම වෙන දෙයක් නෙවෙයි. ටික කාලයක් ගියාම Tamandම තේරෙනවා. සක් පැයක් සක්මන් කිරීමේ වටිනාකමයි මම මේ පෙන්ලා දෙන්න හදාන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලා සිටීමේදී නාසිකාග්‍රයේ ආශ්වාස ප්‍රශ්වාස දෙක සියුම්ව දැනේ. සමහර අවස්ථාවල ආශ්වාස ප්‍රශ්වාස දෙක නොදැනේ. සක්මන් භාවනාවේදී ඔසවනවා යවනවා තබනවා යනුවෙන් භාවනා කිරීමේදී සිතේ එකඟතාවය ඇතිවේ. පාවලට සීන් වැලි ස්පර්ශ වීමේදී සිසිලතක් දැනේ. ලනුපැදුරේ සක්මන් කිරීමේදී ගොරෝසු බවක් දැනේ. මෙසේ කොපමණ වේලාවක් කළ යුතු වන්නේදයි පහදා දෙන මෙන් ඉතා ගෞරවණීය ඉල්ලා සිටිමි. දැන් මේ විදිහට කරුණු එහෙම නැත්නම් ස්වභාව ලක්ෂණ එහෙම නැත්නම් පෞද්ගලික ලක්ෂණ එහෙම නැත්නම් අත්‍යන්ත ලක්ෂණ ආකාර සටහන් පේන්න පටන් ගත්තා නම් Tamanට කුඹුරක උඩ කුඹුරේ වතුර එකතු වෙච්චාම ඒක පිරලා ගිහලා පල්ලෙහා කුඹුරට වැක්කෙනවා ඒක පිරිච්චාම පල්ලෙහාකට වැක්කෙනවා වගේ පරියන්කේදී හා චක්මනේදී අවශ්‍ය තොරතුරු ටික අවශ්‍ය පිං කියලා හිතන්නකෝ අවශ්‍ය දක්ෂකම් ටික ආවට පස්සේ භාවනාවම ඉනිනවා ඊගාවෙකට කැස්කේඩින් කියලා කියන්නේ එකින් එකට එකින් එකට යනවා. කොච්චර වෙලා කරන්න ඕනද කියන එක නෙවෙයි තියෙන්නේ. Tamanne මේක කරන්න මොකද්ද තියෙන බාධා. භාවනා භාවනා විසින් අල්ලගෙන යනකම් ඒකට තල්ලු කරලා දෙන එකයි තියෙන්නේ. මේක අර මැනලද පුතේ කිරි දුන්නේ මානුබට කියලා වගේ පැය ගන්න කොච්චරද අරේ මේ කියලා හෙට්ටු කරන්න අයිතියක් අපිට නැහැ. කලාතුරකින් තමයි අපිට භාවනාවක් හරියන වෙලාවක් එන්නේ. ඒක දාන්න ඇති වෙන්න මට එකක් මොකද්ද මේ අරසාව පිළිබඳ එකක් කියත හැකි. ශ්‍රද්ධාව වැඩි වුණොත් ප්‍රඥාව කාබාසිනිය කරනවා. ප්‍රඥාව වැඩිනොත් ශ්‍රද්ධාව කාබාසිනිය කරනවා. වීරිය වැඩිනොත් සමාධිය කාබාසිනිය කරනවා. සමාධිය වැඩිනොත් වීරිය කාබාසිනිය කරනවා. සතිය විතරක් කවදාකවත් වැඩිවීමක් නැහැ. සතියේ වැඩිවීමක් නැහැ. සතියේ යුග භාවනා යුග චෛත්‍යිකයක් නෙවෙයි. ඒ නිසා මේ සතිය වැඩෙනවා තොරතුරු වැඩි වෙනවනම් උපරිම දෙනවා මිසක්කා ඒක ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තිබුණේ අපේ ගොඩගොවියා වැස්ස වහින වෙලාවේ සීගන් සීගන් කියලා තමගේ කුඹුරු ඇටි කරගන්නවා. මේ නගුල නෑ හරක් නෑ කියලා බලන් හිටියොත් වැස්ස ඕන වෙලාවට එන්නේ නෑ. වැස්ස ආපු වෙලාවේ කරගන්නවා. ඉතින් මේ වෙලාවේදී පුළුවන් තරම් ඒ තොරතුරු තව තව ලැබෙන්න සලස්සන්න තොරතුරු ගානකට ආපු ගමන් ඊගාව ඥාණයට ඊගාව මට්ටමට භාවනාව යනවා. ඒක යෝගාවචරය බය වෙන්න දෙයක් නෑ. වගකීමකුත් නෙවෙයි යෝගාවචරය. ඒක ඉබේම ධර්මයෙන්ම සිද්ධ වෙනවා. ගරු ස්වාමින් වහන්සේ මා මීට පෙර ආනාපාන සති භාවනාව වඩා ඇත්තෙමි. මට මුලින් දැනුනේ ආස්වාසයත් ප්‍රශ්වාසයත් අතර හිස් බවකි. ක්‍රමයෙන් එය ප්‍රගුණ කරගෙන යන අතරේ නොඑක් දර්ශනද දක්නට විය. ඒ 2002 වසරේදීය. දැන් හුදකලාව සිටන සෑම මොහොතකම මගේ නාසයෙන් රසණයට ප්‍රශ්වාසය සිදුවේ. ආස්වාසය සීතලට දැනේ. භාවනාවට වාඩි වී භාවනා කරන විට හොඳින් සමාධිය ලැබේ. දර්ශනයක්වත් පහළ නොවේ. සමාධිය තුලම සිටිමි. දැන් මා කළ යුත්තේ කුමක්ද? මා භාවනාව වැඩි යුතු වන්නේ කොහොමද? ඔබ වහන්සේට මට බුදු බව ප්‍රාර්ථනා කරමින් මට බුදුරක් උපදේශයක් මෛත්‍රියෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේකෙදිත් මේ තම සැක තියෙනවයි කියලා කියන්නේ ඊගාට මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නේ ওই ලැබිච්ච තහවුරු ලැබිච්ච සමාධිය ලැබිච්ච ඒකාග්‍රකම මදි. ඒ නිසා ඒකේ බොංගාක් වෙලා ඒක සිද්ධ වෙන්න අරින්න ඕනේ. ඒකේ පදම් වෙන්න අරින්න ඕනේ. ඒකේ ඒක gedara වගේ වැටෙනකන් යන්න ඕනේ. තාම දැනෙනවා නම් මං ඊගාට මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ ඇතිවෙච්ච සමාජයට කරන විවේචනයක් ඒක. ඇතිවෙච්ච සමාජයට කරන නිග්‍රහයක් ඒක. ඒක අනදරයක්. මේ සමාජයේ පිරිච්ච එකක් නම් සම්පත්‍තිකර එකක් නම් ඊගාවට යන්න ඕනේ කහන්නේ ඒ නිසා මේ සමාධිය තුල තියෙන තෘෂ්ණාව ස්වરૂපේ දකින්න. මේක ඉක්මොල යන්න තියෙන ආසාව දකින්න. ඒ කියන්නේ මේ සමාධිය එච්චර පිරිච්ච එකක් නෙමෙයි. පිරෙන්නේ පදම් වෙන්නේ නැතු. කෙහෙම පදම් වෙන්න දෙන්න. එහෙම මණ්ඩි බදින්න අරින්න. එහෙම මිදෙන්න අරින්න. මිදුණාට පස්සේ තමයි තේරෙන්නේ ඒක සම්පත්‍තිකර අවස්ථාවක්, පිරිච්ච අවස්ථාවක්. එහෙමනම් තමයි තේරෙන්නේ සැක නැහැ කියලා. ඒ නිසා මේ සැකේ ඉවර වෙනකන් සමාධිය දියුණු කරන්න ඕන. පිටතනක දීර්ඝ ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා විසින් මීට වසරකට පමණ පෙර සිට ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරමි. නාසිකාග්‍රයට සිත යොමු කර ආශ්වාසයට හා ප්‍රශ්වාසයට සිත යොමු කෙරුවෙමි. හුස්මේ දිග කොට ස්වභාවයේද සීතල හා රස්නේ ගතියද තද ගොරෝසු ගතියද හොඳින් හඳුනාගෙන මාහට මේ වන විට සංසිඳුණු හුස්ම හඳුනා ගැනීම දක්වා ආනාපාන සති භාවනාව ප්‍රගුණ කළෙමි. සංසිඳුණු හුස්ම තුලදී බාහිර ශබ්ද ඇසුණද එය භාවනාවට බාධාාවක් නොවේ. භාවනා අරමුණේ සිත පවත්වාගත හැකිය. සංසිඳුණු හුස්මට සිත යොමු කරගෙන සිටීමේදී මුලදී සිතට වෙනත් සිතුවිලි පැමිණියද මේ වන විට විනාඩි 30ක පමණ වේලාවක් බාහිර සිතුවිලින් තොරව සිටීමේ හැකියාව ඇත. නමුත් ඇතැම් භාවනා කරන දිනවල මෙය වෙනස් වේ. එක් දිනක් භාවනා කරන විට පිටත සිදු කිසිදු ශබ්දයක් නොඇසී ගියා. මේ ඒ මොහොතේ මට නිින්ද යාමක්ද නොවිය. එසේ තිබූ කාලය මට පැහැදිලිව හඳුනාගත නොහැකි විය. ආසන්න වශයෙන් සඳහන් කිරීමටද නොහැකිය. සාමාන්‍යයෙන් භාවනාවට බාධා වන තීන මිද්‍ය ශරීරයේ වේදනා කිසිත් මාහට නොමැත. නමුත් බාහිර සිතිවිලි වලින් තොරව භාවනා ආරම්භණයේ සිටන විට මේ දින තුල දින තුන තුල දණහිස් වලට හා පපුවේ වේදනාවක් විටිමිනිට පැමිණේ. නමුත් එය භාවනාවට බාධාවක් නොවේ. එම වේදනාව පැමිණියද සිතේ හිස් බව ඉදිරියෙන් තියාගෙන එම පපුවේ වේදනාව යටපත් කරගෙන භාවනාව වැඩිවීමට හැකියාව ඇත. විටක මෙම වේදනාව උච්චන වී නැති වී යයි. නැවත ආපසු පැමිණේ. විටින් විට වේදනාව පැමිණියද භාවනා ආරමුණට බාධාවක් නොවේ. හිතේ හිස් බව පවත්වාගෙන වේදනාව යටපත් කර සබා ගැනීමට හැකියාව ඇත. භාවනා වරණතර පාරයන්කේදී අරමුණට පිවිසීමට මම දැන් මෙතන යන්න පමණක් මෙනෙහි කර භාවනා ආරමුණට සිත එකඟ කර ගැනීමට මේ වන විට හැකියාව ලැබී ඇත. තවද සක්මන් භාවනාව සෑම පදයන්කයකටම පෙර වරක් සිදු කරන අතර මම දැන් ඇවිදිනවා යන්න අවධානයෙන් සක්මනේ යෙදෙමි. මේ කාලය තුළදී විනාඩි 30ක් පමණ එක දිගට ඒකාග්‍රසිතකින් බාහිර අරමුණු වලින් තොරව සක්මන් භාවනා කිරීමට හැකියාව ඇත. තවද වැසිකිලි කැසිකිලි යාමේදී පිණ්ඩපාතයේ වඩිද්දී වතාවත් සිදු කිරීමේදී සතිය උපරිමයෙන් ප්‍රගුණ කරමි. විනාඩි 25ක් 30ක් වැනි කාලයක් සතිය කඩා නොඇටි පවත්වාගෙන යාමට හැකියාව ඇත. ඊට අමතරව ආනාපාන සතිය වැඩිීමේදී කහ පැහැති එලි වරන් ඇතුළු ආලෝක දහරා දුටුවද ඒ පිළිබඳ පසුපස යාමක් හා අවධානයක් යොමු නොකළ අතර භාවනා ආරමුණට බාධාවක් කර නොගත්ෙමි. මේ වන විට වෙනදාට වඩා හේතුවක් නැතිව සිතේ සතුටක් ප්‍රමෝදමත් ගතියක් හා වෙනදාට වඩා භාවනා කිරීමට වැඩි කැමැත්තක්ද ඇති වී ඇත. මේ ආත්ම භවයේදීම කෙසේ හෝ නිවන සාක්ෂාත් කර ගැනීමට දැඩි උත්සාහයක් ගනිමි. මා විසින් දැනට කරගෙන යනු ලබන භාවනා ක්‍රමේ යම් අඩුපාඩුවක් නම් පහදා දෙමින් මින් ඉදිරියට භාවනාව වැඩි යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කර දෙනෙමින් ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. ත්‍රිවන් සරණයි. ඉතින් මේකෙදී කියවෙනවා ලෝකේ තියෙන හැම දෙයකටම වැඩි ඊටාම බලවත් දේ තමයි මොනවත් නැති එක. හිස්තන. විවේකේ. අනේ විවේකය සියල්ලට වැඩිය පිවිතුරු අවස්ථාව බවත් ප්‍රාග් අවස්ථාවක් බවත් මූලික අවස්ථාවක් බව තේරුම් කරගෙන ඇති තාක් තියෙන කෙලෙස් ඒ කෙලෙස් කියවිලා විවේක දන්න ගියා නම් නික්ලේශී කියලා ඒක නිර්මලයි කියලා මට දැයකට යන්න පුළුවන් හැබැයි ආයෙසට මට කෙලෙස් වලට නැවිත් බෑ දේවල් නැතුව බෑ දේවල් නැතුව දේවල් දේවල් ඇතිව මිසක් දේවල් නැතිකම සාපේක්ෂව අල්ලන්න බෑ ඒ නිසා කෙලෙස් වලට එනකොට දන්නවා කෙලෙස් නැත්නම් තියෙනවා හිස්තන කියලා හිස්තනදී හිස්තනින් බව තේරෙන්නේ නැහැ ඒක තේරෙන්නේ ආ කෙලෙසයක් ආපු වෙලාවට. ඒක නිසා කෙලෙසයක් නැතුව නික්ලේශී බව අවබෝධ කරන්න බැරි නිසා කෙලෙසෙත් තියෙනවා මොකද්ද සූචක ගතියක්. හුවා දක්වන ගතිය, නිර්මාණය නිර්මාපක ගතියක්. ඒ නිසා එනකොටම දන්නවා මං ඉඳලා තියෙන්නේ විවේකය. හැබැයි විවේකේ ඉන්නකොට විවේකය අත්දකින්න බෑ. මේ නිසා මස විවේකයේ සහ අවිවේකයේ අතර තියෙන ප්‍රත්‍යুৎපන්න භාවයේ තේරුම් ගන්න එකට අපි තතතාවේ කියලා කියනවා. අෂ්ටෝක ධර්මයේ කම්පා නොවීම කියනවා. මේක සමත භාවනාදී නේව සංඥා නා සංඥායතන කියනවා අසංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්වයේ කියලා. ඉතින් මේ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්වයට යන්න ඕනේ නම් මම කියන්නේ මේ සමත ධ්‍යානෙට නෙවෙයි මේ දෙකටම සමහිත ඇති කරන්න eBay. අරමුණක් තිබුණත් අරමුණ නැති වුණත් කෙලස් තිබුණත් කෙලස් නැති වුණත් මේ දෙකටම නොසැලෙන ගතිය යන්න බරපතල කෙලස් තියෙදි බෑ. ඒකලස් තම්පත් කරන තම්පත් කරන යනකොට ඒක තැනකදී වර එක සද්දත් ඇහෙනවා වර එක නැති වෙනවා වර එක වේදනක් දැනෙනවා වර එක නැති වෙනවා වර එක හිතවිලිත් වෙනවා නැති වෙන නමුත් විවේකයට බාධා වෙන්නේ නැහැ හිතන්න බාධා වෙන්නේ නැහැ හිතන ඔක්කොටම ලොකු එකක් කවදා හෝ මේ පේන දේවල් වල දිග පළල හොඳ මරක ගෑනු පිළිමි කම්බන්න වෙනුවට මේ හිතන තමයි මගේ හැබෑ නිවහන මෙතනින් තමයි මම පටන් අරගත්තේ මෙතනින් තමයි මම ගමන කෙලවර වෙන්නේ කියලා ඒ ශූන්‍යතාවය ඒ සාපේක්ෂ හිස් බව උතුම් කරලා සලකන්න යනකොට බුද්ධම ආධ්‍යාත්මයක් තියෙයි. බුද්ධම ආගමික වටිනකමක් තියෙයි. අපි මෙතෙක් කල් කෙරුවේ මේ ලාභ සත්කාර සම්මාන සිලෝක තියෙන පැත්තේ නෙමෙයි රණ්ඩු කෙරුවේ. ඒක අසුචි වලක ඉන්න අසුචි පණුවෙක් ලොකු අසුචි කැලලක් ගන්න කරන සටනක් වගේ. විවේකයේ කියන්නේ මොනම අසුචියක් අතට. අජටයි. ගැට මොකුත් නැහැ. අජට අවකාශය අජටාවකාශයේ ওই ඔක්කොටම වැඩිය ලොකුයි. නමුත් බයයි, බීතිකාවයි, අනතුරුදායකයි. කෙලවරක් කරන්න බෑ. මේ නිසා අපි මොනවා හරි කොනක් අල්ලනවා. භාවනා කරන්න ඕනේ කවදා හරි මේ අජටාවකාශයෙන් තමයි පටන් අරගත්තේ හිටතනින් මේකමයි අවසානේ මේක මට හැබෑ නිවහනක් වේවා මට පුළුවන් තරම් හිස්තන වේවා විවේකේ වේවා උදකලා වේවා සාමේ වේවා කියලා අන්න ඒකට ගැළපෙන ජීවන රටාවට යන්න ගියොත් මොන්නම යකෙකුටවත් බාධා කරන්න බෑ. මේ දේවල් අල්ලන්න ගියොත් තමයි ඊරිසියා ක්‍රෝධමාන අල්ලපු ගෙදරත් එක්ක රණ්ඩු UNP ශ්‍රී ලංකා ගෑනු පිරිමි ඔක්කොම රණ්ඩු. ඉස්තන අල්ලන්න ගියාම ඒකට කියන්නේ මගේ වචනේ නිතරංග ජය. ඒකට කවුරුත් නැහැ. ඒ තරංග බිමේවත් කවුරක්වත් නැහැ. අපි මේ තරංග බිමට බහින්නෙම රාගය නිසා මාන්න නිසා මමයා නිසා. ඉතින් බුදුහාමරවට පෙන්ලා දෙනවා හිස්තනක් තියෙනවා දරුවා. ඔක්කොටම වැඩි ලොකුයි එක. ඔබ කවදා හරි ඒක අගේ කරන්න ඵලයන්. එතකොට මේක ළමා පොඩි ළමයින් අසුචිත් එක්ක කරන සෙල්ලමක් වගේ තමයි මේ ලාභ සත්කාර සම්මාන සිලෝකෝට දඟන දැඟලිල්ල, කාම වස්තු වලට දඟන දැඟලිල්ල. ඒ නිසා හිස්තන වඩා පුළුල් දේ, ලොකු දේ, ගැට නැති දේ, කෙලස් නැති දේ ටික ටික හුරු කරන්න. ඉතින් මේක කයට සහ ජීවිතයට ආස කරන එකනට දැනෙන්නේ පාළුවක්, කාංශයක්, කොන්වීමක්, රහෙන් එළවීමක්, අතපල්ලේ වැටිල්ලක් කියලා. සත්පුරුෂයාට වැටෙන්නේ හුදකලාවක්, විවේකයක්, විස්රාමයක්, සාන්තියක්, සත්පුරුෂ ගතියක් කියලා. ඉතින් මේ වෙනස තමයි අපි මේ භාවනාවේදී මේ ආකල්ප වෙනස විතරයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔය යුද්ධ කලාව හැමදාම අපිත් එක තිබිලා තියෙනවා. අපි මෙතෙක් කල මුස්පේන්තුවක් විදිහට සැලකුවේ භාවනාදී එක ලොකුම උත්තරම ලාභයේ වශයෙන් සැලකනකොට අපි සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඉවරයි. අපේ තියෙන ගති ඔක්කොම නරක ගති අයින් වෙලා අපි ආර්ය தත්වයටපත් වෙනවා. ඒ නිසා මේ හිස්තන ලොකු බව සැලකලා ඒකට අනුග්‍රහ කරන්න ඒකට සප්පාය කරුණු සලසන්න කියන එකයි කියන්න තියෙන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ ආනාපාන සති ආරමුණ කරගෙන සිටන විට හුස්ම යන්නේන එක සීතලට දැනෙනවා. ඒ දැනෙන හුස්ම හිමීට යනේන බවද දැනෙනවා. ටික වේලාවක් විනාඩි 5ක් වගේ කාලයකදී කය බර අඩු වී කය නැතිව වගේ දැනෙනවා. මෙසේ සිටන විට කයේ කොටස් පිළිකුල් බව මෙනෙහි වෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ මේ පහදා දෙන්න. පුළුවන් තරම් ඒ මේ මානසිකාරයවත් නැතුව ඒ හිස්තැනට ගියාට පස්සේ මානසිකාරය ආවට කමක් නැහැ කරන්න එපා. පුළුවන් තරම්ගේ විශ්‍රාම වනස විවේක මනස උදිකලා මනස සතිමත් මනස ඒ සමාධිගත වෙච්ච මනස වැඩිවීම සඳහා වැඩි වේලාවක් පැවැත්වීම සඳහා කලියුත්තර කරන එක තමයි කියන්නේ. ගෞණ්‍ය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව වඩමි. එෙහිදී හුස්ම ඉහළට ගන්නා විට නාසිකාග්‍රයේ සීතල ස්පර්ශයකුත් හුස්ම පහළට හෙළන විට නාසිකාග්‍රයේ උණුසුම් ස්පර්ශයකුත් වටහා ගනිමි. මෙසේ එක දිගට හුස්ම ඉහළ පහළ යන අයුරු සිහියෙන් දකිමි. ටික වේලාවකදී වරාණත් විනාඩි 15ක් පමණ හුස්ම ගැනීමේ වේගය අඩු වෙමින් නොදැනෙන තරමට හුස්ම ගැනීම හෙලීම වැටහේ. එම අවස්ථාවකදී කය පිළිබඳ නොසිතෙන තරම්ය. මෙම අවස්ථාවේදී හුස්ම රැල්ල සංසිඳීමක් ලෙස දකිමි. ගන්නා හුස්ම රැල්ලේ වේගය ඊටම අඩු මට්ටමක පැවතියද හුස්ම රැල්ල දෙසම සිහියෙන් බලා සිටිමි. ගෞණීය ස්වාමින් වහන්සේ මෙතෙක් මෙතෙක් සිට භාවනා වැඩි යුතු අන්දම නොඇටෙන බැවින් භාවනාව වැඩි යුතු අන්දම හදා දෙන්න ලෙස ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. අරමුණට බුණට බුණ දාලා තියෙන ගතිය සතිය වැඩෙන එක තමයි ආදුනිකයා කරන්න ඕනේ. දැන් ඒකට පොට පෑදිලා තියෙන්නේ. ඒ නිසා වැඩි වේලාවක් පරියන්කේ නම් ආශ්වාස ප්‍රශ්වාස ශක්මණේන වම දකුණත් එක්ක උහුරු කරන්න. එතකොට කෙලස් ඇතුළට වැඩින ගතිය අඩු වෙනකොට සතිය නැගිටිනකොට තමන්ට ආනපන සංසිද්ධියම මෙට වෙඩි ඉක්මනට සිද්ධ වෙලා විවික ස්ථානට ඉක්මනට යන්න පුළුවන් වෙනවා. එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසරයි ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාස උඩුතලයේ ස්පර්ශවන ආකාරය විනාඩි 15ක් පමණ හොඳින් දැනේ. ටික වේලාවකට පසු ආශ්වාසය ආරම්භ වන තැනත් එය ගෙවි යන ආකාරයත් සියුම්ව දැනේ. ප්‍රශ්වාසයත් එලෙස දැනේ. පැය භාගයක් පමණ පමණ පසු ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ශරීරයේ අභ්‍යන්තරේ නොව බාහිර සිරස් අතර වේගයෙන් සිදුවන ආකාරය දුටීමි. මට දැනුනේ කෙස් ගසක් දෙපස සිට වේගෙන් මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය වී ඒ දෙකේ වෙනස සොයාගත නොහැකිසේ එකක් වී ඒකවරම හිරුණාක් මෙන් හුස්ම ගැනීම අපහසුතාවක් දැනුනි. ඒ ප්‍රශ්නයට ඔබ වහන්සේගේ පිළිතුර වූයේ නැවත නැවතත් මුහුණ දෙන ලෙසය. එම ගැටලුව නැවත පැන නොනැගිය නමුත් ඒ වගේම තවත් ප්‍රශ්නයක් මතුවුණි. සතිමස්ත දවස ආරම්භා සක්මන් භාවනාවක් කර පරයන්කයට වාඩි වී දැස් පියාගෙනම ගැනීමට පෙර බාහිර ඇති ගස්කොළන් ආදී දැසට පෙනෙන සියලු දේ මායි අතර ඇති වාතය එනම් සුළඟ ඝනව පෙනුනි. දූවිල් දූවිලි මෙන් මිරිඟුවක් මෙන් නොසැලවෙන ගතියක් ගතියකින් යුක්තව එසේ තිබියදීත් දැස් පියා විනාඩි 5ක් පමණ ආශ්වාස ප්‍රශ්වාස දිහා බලා සිටන විට ආරම්භයේ සිට උඩුතොලේ හැපෙන තෙක් ආශ්වාසයේ රාශියක එකතුවක් මෙන් කොටස් වශයෙන් පියවර වශයෙන් එක් ආශ්වාසයක් තුළ දුටු වෙමි. පැය භාගයක් පමණ ගත වූ පසු එක්වරම මා සහ වාඩි වී සිටි ආසනයේද සියල්ල කැරකෙන්නට වුණි. මා එසේම ඔළුව බිමට පහත් කර විනාඩි 10ක් පමණ සිටි පසු යථා තත්ත්වයට පත්විය. නමුත් තාමත් මාර්ග බාහිර මාර්ය බාහිරද මාර්ග බාහිර දෙයි අතර සමාන මායි බාහිර දේ අතර ඇති සුළඟ බොහෝ විට සෙලවෙනවා. පිළිසේ පෙනේ. උපදේශ පතමි. සෙරුවන් සරණයි. කොමේ වදී සන්තාන පඤ්ඤන්ති ආකාර පඤ්ඤති වශයෙන් එක එක සටහන් එක එක ආකාර පේනවා. මේ ඔක්කොම සෙල්ලම් කරන්නේ මාත් ආනාපානෙත් එක තියෙන යාලුකම කඩන්නයි කියලා හිතාගෙන මෙව දිගේ හිත මෙහෙවන්නේ නැතුව මේ මොන කරදර බාධක තිබුණත් මගේ ආනාපානෙත් එක තියෙන සුවදකම මුලිච්ච වෙලා ඉන්න ගතිය මූණට මූණ දාලා ඉන්න ගතිය රකින්නවනම් භාවනා අකණ්ඩව ඉදිරියට දියුණු වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. මම පරයන්ක භාවනාවේදී මූලික අරමුණ වන උදරේ පිම්බීම හැකිලිම දෙස බලා සිටන විට එය ඊටා වේගයෙන් ක්ෂණයක් ක්ෂණයක් තරමට ඊටා වේගෙන් පිම්බීම හැකිලිම සිදුවේ. වේගෙන් සිදුවී ගොස් ඒ ක්‍රියාවලිය එකපාරටම නවතී. ඉන්පසුව මම සිහියෙන් නැවත උදරය දෙස බලා සිටිමි. එහෙත් එහි කිසිවක් සිදු නොවේ. ඉන්පසුව පපුව තුල වේගෙන් ඉස්සෙන පහත්වන වරණ තුල ඉදිරියට ස්වභාවය දැනේ. ඒද ඊටා වේගවත්ය. අධික ලෙස රත්වන ස්වභාවය දැනේ. එය ගිනි ජාලාවකින් පිච්චෙන තරමට වැඩිය. ඒ වන විට සමහර වෙලාවට උදරයේ අධික සීතල ස්වභාවය දැනේ. ඒ වගේම දියැලකින් ජලය ගලා යන ස්වභාවය දැනේ. හෘද ස්පන්දනය වේගවත් බවරසා බව නිසා නැති තැති ගැනීමක් බියක් පදවීමක් දැනේ. මේ ස්වභාවය පැහැදිලි කර දෙන්න. ඒ වගේම ස්වල්ප මොහොතකින් නැවත සිසිල් වේ. නැවත මම උදරයේ දෙස බලන විට සිහියෙන් අපහසුතාවයකින් තොරව පිම්බීම හැකිලිම සිදුවේ. ගරු ස්වාමින් වහන්සේ මට දැනගන්නට අවශ්‍ය වන්නේ මෙසේ හෘදය තුලින් අධික රත් වීම වරාණ ඇතුලේ ගින්දරක් තරමට එහි වේගවත් බව පරයන්කට ගිය ගමන්ම දැනෙන්නේ ඇයිද? ඇයිද කියලා කරුණාවෙන් මෛත්‍රියෙන් පැහැදිලි කර දෙන සේක්වා. නිවන් අවබෝධ වීම පිණිස හේතු වේවා. ඒ සමහර ආයත එහෙම ධාතු මනසිකාර වශයෙන් ගුණසුම සිසිලස කම්පන චංචල පීඩු වෙන වැగిරෙන ගති බර හැලු ගති වැටෙනවා ඒවට වෛර කළොත් ඒ වයින්නේ මේවා අහන්නේ අයියෝ භාවය කියලා වෛරයක්ම තමයි භවනා කරනවා කියන්නේ කපුව මන්තරයක් යතු මතුරනවා යකාට එන්න කියලා ඉතින් යකා ආවට පස්සේ අයියකෝ ආවේ කියලා ඇහුවොත් එහෙම මේ මතුරනම තුලා ගෙන්නගත්ත යකා ආවට පස්සේ යකාට බය දුවනවා. ඒක තමයි ඔය sannivedana තියෙන ප්‍රශ්නේ මේවට අකුල් හෙලන්නේ නැතුව මම මොනව ආවත් අතපය කැඩෙන්නේ නැහැ අඬු කැඩෙන්නේ නැහැ මම මේව හරහා යන්න ඕනේ කියන අදිෂ්ඨානය ගන්න මේ සාකච්ඡා කරන්නේ ඒකින් තනියම කරන්න බෑ ඒක ධෛර්යමත් වෙලා ඒක දිහා ලෑස්ති මනසින් ගියොත් ඒකටත් බය වෙන්නේ ලෑස්ති නැත්නම් මේ හැම එකක්ම මේ බිහිතිකාවල් භ්‍රාන්ති හිත පීඩා වෙන දේවල් වෙනවා. ඒ නිසා අපි සාමූහිකව ගන්න ඕනේ මේ අදිෂ්ඨානේ. අපි කාය ජීවිත নিরপেক্ষව මේකට වාඩි වෙලා එන ඕනම දෙයක් තියදී ආනපානේ රකින්න රකින්න මට එනවා ප්‍රතිශක්තියක් මට එනවා දැරීමේ ශක්තියක් ඒක තමයි මරණයේදී මට උදව් කරන්නේ වයස වයසට ගියාම උදව් කරන්නේ ලෙඩ වුණාම උදව් කරන්නේ කියලා මේක පුළුවන් තරම් වයසට ලෙඩ වෙන්න කලින් මැරෙන්න කලින් පුරුදු කරගත්තොත් අනිවාර්යයෙන්ම Tamanට ජීවිත රක්ෂණයක් ලැබුණා වගේ මේක හොඳ ඉස්සරහට යන ගමනක් මේකට බීතිකා ඉදිරිපත් කරගන්න නැතුව සැක ඉදිරිපත් කරන්න නැතුව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලිඛිත ප්‍රශ්නේ පමණයි අපේ හොඳයි අපිට පැකින් ඉවර කරන්න දුන්නොත් පැයකමාරක් ගියා නමුත් ඊයේ පෙරේදා වගේ නෙවෙයි අද වෙනකොට කරුණු ඉදිරිපත් කිරීම අතින් සහ ඉදිරිපත් වෙච්ච කරුණු අතින් තැහෙන ප්‍රගතියක් පේන්න තියෙනවා. ඉතින් ඒක හැම කෙනාම ඉවසලා වදාරන්න ඕනේ ඉවට මේක මේ තරමින් හරි මේක දිනු කරලා ගන්නේ පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. ඒ නිසා මේ ගත්ත ගැම්ම අම්මා මුත්තා කිව්වත් කඩා ගන්න එපා. මේ ක්‍රමේ දිගට පවත්වාගෙන යන්න ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.